අනුප්පන්නානං අකුසලානං ධම්මානං පහානාය අනුප්පන්නානං කුසලානං ධම්මානං උප්පාදාය තාම වාදල්ල පරක්කමෝ අනිච්චිත්ත දුරෝ කුසලේසු ධම්මේසු තීති කරුපටි අපේ මෑණිවරු ප්‍රධාන සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි පසුගිය දවස් කීපයේම නාථකරණ සූත්‍රයේ මුල් කරගෙන ධර්ම දේශනා නැත්නම් ධර්ම දේශනා මාලාවක් වශයෙන් ඉදිරියට ගමන් කරමින් තියෙන්නේ. ඉතින් ඒ භාවනා වැඩ පිළිවෙලට යෙදීම පිළිසක් තමන් මේ කෙලස් බලමුළුව බිඳිමින් ඒ අනාථ කරන ධර්ම දුරු කරමින් නාථ කරන ධර්ම හඳුනා ගනිමින් ඉදිරියට ගමන් කරන අවස්ථාවේදී අද දවසේ අපි ගත කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ ආරද්ධ විරිය නැත්නම් මේ වීරිය කියන චෛතසිකය නැත්නම් ඉන්ද්‍රිය ධර්මය බල ධර්මය පොජ්ජංග ධර්මය එහෙම නැත්නම් ආර්ය අෂ්ටාංග මාර්ගයේ කාංගයක් වෙන මේ වීරිය කියන ධර්ම ගැන කතා කරන්නේ. ඒ වීරිය චෛතසිකය භාවනා ලෝකයේ ටිකක් තර්කයට ලක් වෙච්ච චෛතසිකයක්. ඒකට මම හිතන්නේ දේශනා කරගෙන යනකොට අපි තේරුම් අරගන්න වෙනවා. ඇයි ඒකට එක එකනා එක එක මත ඉදිරිපත් කරන්න කියලා. කෙසේ නමුත් අපි සාමාන්‍ය කවුරුත් වගේ දන්න සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම ගැන කතා කළොත් ඒ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම වල ධර්ම කට්ටල හතක් සඳහන්. සතිපට්ඨාන ධර්ම සම්මප්පදාන ධර්ම, කීර්තිපාද ධර්ම, ඉන්ද්‍රිය ධර්ම, බල ධර්ම, බොජ්ජංග ධර්ම, ආර්ය අෂ්ටාංග මාර්ග ධර්ම කියලා. උන්නෝයි කට්ටායන් හතේ නැත්තම් කට්ටල හතේ මේ වීරිය චෛසිකේ විතරක් වැඩියෙන්ම සඳහන් වෙන චෛසිකේ වෙලා තියෙනවා නව පොලක සඳහන්. ඊ ගාවට සඳහන් වෙන්නේ මේ සත්‍යචෛතසිකේ කාට පොලක සඳහන් වෙනවා. ඒ නිසා යෝගාවචර ජීවිතය තුළ මේ වීර්ය විශාල පරිණාමයකට ලක් වෙනවා. ඒ නිසා වෙන්දච්ච සරුවචන් වහන්සේ මේ වීර්ය චෛසිකය නව පොලක සඳහන් කරලා තියෙනවා. ඒක ඉස්සල්ලාම සඳහන් වෙන්නේ සතර සම්මාප්පදන් වීර්ය වශයෙන් සතර සතිපට්ඨානට පස්සේ සතර සම්මාප්පදන් වීර්ය වශයෙන්. මේ සතර සම්‍යක් ප්‍රධාන වීර්යයේ සඳහන් වෙන පාඩයක් තමයි මේ නාටකන සූත්‍රයේ සඳහන් කරන්නේ කුණච පරම් භික්කවේ භික්ඛු ආරද්ධ විරියෝ හෝති අනුප්පන්නානම් පාපකානං ධම් අකුසලානං ධම්මානම් පහනාය අනුප්පන්නානම් කුසලානං ධම්මානම් උප්පාදාය ඒ කියන්නේ මේ යෝගාවචරයා ඉස්ටි වේවා පුරුෂ වේවා පැවිදි වේවා උපවිදි වේවා ඍජුවම දැන් සීල සමාධි ප්‍රඥා ශික්ෂාවට බැසගත් කෙනෙක් වෙනකොට එනත් විදිහකට කියනවා මේ වීර්ය චෛසිකය හඳුනා ගන්න තැනට එනකොට ඒ පුද්ගලයාගේ මතිමතාන්තරවල සෑහෙන වෙනසක් දැන හෝ නොදැන සිදුවේ. අපි ගිහි කෙනෙකුගේ සාසනික ප්‍රතිපත්තිය විස්තර කරලා දෙන්නේ දාන සීල භාවනාව කියලා. ඒ දානය හඳුනන්නේ කල යුතු යුතුයකමක් කල යුතු කුසලයක් විදියට. ඉතින් ඒකට ගිහි ජීවිතය ගත කරන කෙනෙක් ගාක්ම අවධානය යොමු කරන්නේ Tamange ගෘහස්ත ජීවිතයේ දාණය සඳහා තමයි. සීලයට ටිකයි භාවනාව සඳහා සමාට කෙරෙන්නෙම නැති මට්ටමක් තියෙනවා. මේ අද පවතින බුද්ධ ආගමේ ඒ විදිහට දානය පිළිබඳව කලයුත්ත කිරීමේ බොහෝ කොට නියැලෙන බෞද්ධයා පිපින් කිරීම සම්බන්ධව තමයි තමන්ගේ බෞද්ධ ජීවිතය මිනුම් දණ්ඩක් කරගෙන මනින්න උත්සාහ කරන්නේ. ඒ දානීය දෙමින් කටයුතු කරමින් සිල්ලක මේ පින් කර ගන්නා කෙනාට සීලයට යනකොටත් එක විදිහක පරිණාමයක් සිද්ධ වෙනවා සීලේදී තියෙන්නේ නොකල යුතු අයුතු නොපනත්කම් ටිකක් නොකර සිටීම. දානීයදී කල යුත්තේ කිරීමෙන් තමයි අපි පින් කරන්නේ. සීලේදී කරන්නේ නොකල යුත්තක් නොකිරීමෙන්. ඒක සතුන් මැරීම සොරකම් කිරීම කාමීත්‍යාචාරය වශයෙන් කායික ක්‍රියා ටිකක් අපි හඳුනගෙන තියෙනවා. වචනයෙන් බොරු කීම්, කේලාම් කීම්, හිස්සකන පරිසවචන කියලා ටිකක් හඳුනගෙන තියෙනවා. මේ ටික කරන්න ආපු අවස්ථාවේදී සීලය අධිෂ්ඨාන කරලා නොකර සිටීම. එතකොට මේ කලයුත්ත කිරීමෙන් කරන පිනත් නොකලයුත්ත නොකිරීමෙන් කරන පිනත් කියන දෙක ගත්තහම සාරවත්යන් වහන්සේගේ මිනුම් දණ්ඩයෙන් එහෙම නැත්නම් ආර්යයන් වහන්සේලාගේ මිනුම් දණ්ඩෙන් බලනකොට කළ යුත්තේ කිරීමට වැඩිය නොකළ යුත්තේ නොකිරීම තමයි මනින්ද ගිරන්න බැරි තරම් උත්තරම කුසලයේ බාටපත් වෙන්නේ. කොච්චර දන් දෙමින් කටයුතු කළත් ඒ නොකළ යුතු සතුම් මැරීම් හොරකම් කිරීම ආදී සිදුවෙනවන <clears throat> දානින් සිදුවෙන මොනම කුසලයක්වත් සීලය කැඩීමෙන් සිදුවෙන අකුසලය මකන්න තරම් දානියෙන් පුළුවන්කමක් නැත්තේ. ඒ නිසා දන් දෙන කෙනා සීලයකුත් රැකගෙන දාන දෙනවා නම් නොකල යුතු නොපනක්කම් කරමින් ඒ ඒ පුද්ගලයාගේ ජීවිතේ මහත්ඵල මහානිසංස වෙනවා. ඒ නිසා ශාසනයේ ගැඹුරින් අවබෝධ කරනකොට නැත්නම් මේ වීර්ය චෛසිකේ වගේ දේවල් අවබෝධ කරනකොට අපි වැඩියෙන් ආනිසංස ලබන්නේ නොකල යුතු දේ නොකිරීමෙන් බව ඒ බවට හිත සකස් කරගන්නවා. පින් කිරීමට වඩා පව් නොකිරීමයි ආධ්‍යාත්මික ජීවිතයේ පුත්‍රජාන් වහන්සේ ඉස්සලයි කියන කියන එකට හැරෙන්න වීම මහ විශාල ලොකු වෙනසක්. ඒක හොඳට පැහැදිලි වෙනවා මේ සම්මප්පදාන ගැන කතා කරනකොට සර්වඥාන්සේ ඉස්සල්ලාම සඳහන් කරන්නේ ආරද්ධ විදියෝ හෝති අකුසලානං ධම්මානං පහානාය චන්දං ජනේති වායමතු විරියං ආරභති චිත්තං පග්ගණ්හාති පදහා යෝගාවචර ඉස්සල්ලාම මේ වීර්ය කියන චෛතසිකේ යොදවන්නේ Taman තුල ඇත්තා වූ අකුසල ධර්ම දුරු කිරීම සඳහා. පින් කිරීම සඳහා නෙවෙයි, පවුන කිරීම සඳහා. මේක බුද්ධාගමත් බුද්ධ ධර්මයක් අතර වෙන් කරන ඉර. බුද්ධාගමේදී අපිට ගුරුවරු උගන්වන්නේ, දෙමව්පියෝ උගන්වන්නේ, චාරිත්‍ර වාරිත්‍ර වල සංස්කෘතිය තියෙන්නම පින් කරවීම සඳහා කරන කාර්යයක් වෙලා. ඒක තමයි ශාසනයේ ආගම වශයෙන් අදපත් කරලා තියෙන්නේ. නමුත් ධර්මයේ පැත්තෙන් බලනකොට පින් කිරීමට වැඩිය පව් නොකර සිටීම පුදුමාකාර ශ්‍රේෂ්ඨකමක් තියෙනවා. දාර්ශනික වටිනාකමක් තියෙනවා. ශාස්ත්‍රීය වටිනාකමක් තියෙනවා. ඒ විතරක් මේ මෙලෝ වශයෙන් නිවන් දැකීමේ කටයුත්තේදී ඉස්සර කර ගන්නත් සිද්ධ වෙනවා. ඉතින් මේක සම්බන්ධව නිදර්ශන දෙක තුනක් අපි මතු කරගන්න වෙනවා ඉදිරියට මේ වීර්ය සායිසිකය පිළිබඳව සමීපව කතා කරන්න. අපි හිතුවොත් අපි අවුරුදු 100ක් විතර ජීවත් වෙන සතේ ඉතාමත්ම පුංචි කාලේ අපේ සන්තකයට අරගෙන ඒ සතාට අවුරුදු 100ක්ම කණ්ඩ දීලා බොණ්ඩ දීලා නාවල කවල පොලා ඒ සතායේ අවුරුදු 100 වෙච්ච වෙලාවේදී අපි කිව්වොත් ඒ සතාට අපිට පුළුවන් නම් කියන්න උඹට මමයි කණ්ඩ දුන්නේ උඹට මමයි බොණ්ඩ දුන්නේ මේ සපසනීප වැළුවේ මමයි ඒ නිසා මම දැන් උඹව මරන්න හදනවා මොකද උඹ මට අයිති ඒ නිසා මම මරන්නයි යන්නේ උඹේ මට හැම ඕනේ මට ඇට ඕනේ උඹේ මට මස් ඕනේ නිසා මම මරන්න යන්නේ කියලා කිව්වොත් කතා කරගන්න පුළුවන් ශක්තියක් ඒ සතාට තියෙනවා නම් කවදාකවත් අවුරුදු 100ක් නෙවෙයි 200ක් කන්න දුන්නත් ඒක වෙන කතාවක් මැරීමට ඒ සතා අයිතියක් අපට දෙන්නේ නැහැ. ඒක නිසා අපිට කියන්න පුළුවන් අපි සතුන්ට දාණය දීම අවුරුදු 100ක් කරලා එක දවසක සත්ත්ව ඝාතනයක් කළොත් අර අවුරුදු 100ක් දීපු දාණය මොනවා වුණත් සත්ත්ව ඝාතන නිසා අපාගාමී වෙන කර්මපතයක් රැස් කරනවා. අපිට කියන්න බෑ මේ ප්‍රාණඝාතයෙන් විචිච්ච අකුසලය මම දීපු දාණය මකන්න පුළුවන් කියලා. ඒක නිසා ඕනම කෙනෙකුට තර්කයක් කරන ගන්න පුළුවන් අවුරුදු 100ක් ඒ සතාට දන් දෙනවට වැඩිය අර මරි මැරීම සඳහා ගත කරන චිත්තක්ෂණයෙන් මැරීමෙන් විරමණය නොකර සිටීම අර අවුරුදු 100ක දීමට වැඩිය වගේ. ඒ වගේම බුරුම ස්වාමීන් වහන්සේ මේක විස්තර කරනකොට මතක් කරනවා අපි සංධ්‍යා වංශලා සමහර වෙලාවල් වලට කෙලින්ම සම්බන්ධ වෙනවා මේ මිනිමෙරු අපරාධ වලට අහුවෙච්ච ඇත්තන්ට අවසාන අවස්ථාවේදී කියලා බණ කියන්න සිද්ධ වෙනවා. ඒකේ ඒ ඒ සමහරලාට මේ මිනිමරුවන්ගේ මේ මරණ දඬුවම් නිලමුච්ච ඇත්තන්ගේ අවසාන කැමැත්තට තියෙන බණ ටිකක් අහන්න ඕනේ. ඉතින් ඒ ස්වාමීන් වහන්සේ කියනවා යම් කිසි සංඝයා වහන්සේ නමකට එහෙම අවස්ථාවක් ගිහිල්ලා අවස්ථාවක් දීලා ආණ්ඩුවේ නීතියක් තියෙනවා නම් මේ සංඝයාගේ මනාපේ ක්‍රියාත්මක කරන්නට රජුරෝ ඉඩ දෙනවයි කියලා හිතුව නැත්නම් ශ්‍රේෂ්ඨාධිකරණ ඉඩ දෙනවයි කියලා කියන. අන්නේ එහෙම අධිකරණ ශක්තියක් ඇති සංඝයා වහන්සේ නමක් ඕ නැත්නම් රජ කෙනෙක් කියමු. ඊළඟ මේ මිනුමරුන් දඩුවට මර දන්නේ යොමු වෙච්ච කෙනාට කිව්වොත් තව දවසකින් නැත්නම් දෙකකින් මේ මරණය සිද්ධ වෙනවා. අවශ්‍ය කරන්නේ මොනවද? හොඳ ලස්සන රූපද මන් දෙන්නම්. අවශ්‍ය කරන්නේ මනාප ශබ්දද මන් එක දෙන්නම්. අවශ්‍ය කරන්නේ සුවඳද මන් දෙන්නම්. අවශ්‍ය කරන්නේ කටට මිහිරි රසට ආහාරද මම දෙන්නම්. සුඛභෝගී යාන වාහන ඉදුම් හිතුම් පහසුකම් දෙයක මම දෙන්නම්. එහෙම නැත්නම් හිතට අවශ්‍ය යම් දර්ශනයක් තියෙනවා නම් දෘෂ්ටියක් තියෙනවනේ ඒක ලබා ගන්න මම දෙන්නම්. ඔබතුමා මොනවටද කැමති කියලා. අපිට හිතා ගන්න පුළුවන් මේ හෙට මරණයට යොමු වෙච්ච මිනිස්සයා මොන වගේ මේ රූප, ශබ්ද, ගන්ධ, රස විශේෂයි කොයි දෙයක් ඉල්ලයිද ඒ වෙනුවට මේ පුද්ගලයාට ශක්තිය තිබිලා කිව්වොත් ඔබතුමාට අවශ්‍ය කරන්නා වූ ඒ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධර්ම ඕනම දෙයක් තීමේ මට ශක්තිය තියෙනවා ඒ වගේ ඒවා එපා නම් මට වෙන විකල්පයක් දෙන්න පුළුවන් ඔබතුමා මරණයෙන් නිදහස් කරන්නත් මට පුළුවන් කියලා. ඒ මරණයට ලක් වෙච්ච එක නම් මොකද්ද ඉස්සලා තෝරගන්නේ කියලා. කවදාකවත් හිත මැරෙන්න ඉන්නවයි කියලා මරණයට ලක් වෙලා තැතිගත්ත ස්වරූපෙන් ඉන්න එකනට රූප වලින්, ශබ්ද වලින්, ගන්ධ වලින්, රස වලින්, ධර්ම වලින් ඇති වැඩන්නේ. එමණසට අවශ්‍ය කරලා තියෙන්නේ අබය මනසට අවශ්‍ය කරලා තියෙන ජීවිත දාණය. ඉතින් ඒ මනුස්සයා ඒකාන්තයෙන්ම සීහවල තියෙන කෙනෙක් නම් ඉල්ලන්නේ අපේ තමයි. ඉතින් ඒක නිසා අපි පිනක් කරන වෙලාව සහ පවක් නොකර සිටින අවස්ථාව කියන දෙක බලපුවාම අන්න ඒ වාගේ සංසන්දනයක් ගන්න ඕනේ. අපි පින් කිරීමට තියෙන කැමැත්තට වඩා ලොකුම ලොකු එළවුමක් යදවුමක් කුසල ඡන්දයක් වීරියක් යොදන්න වෙනවා අපෙන් වෙන්න තියෙන අකුසල් නොකර සිටීම සඳහා. ඒක සඳහා සරුවචනන්තේ පෙන්වන්නේ පරිණාමයක යුක්ත චිත්ත වැඩපිළිවෙලක් හිතේ වැඩපිළිවෙලක්. uppannānaṁ kusalānaṁ dhammānaṁ pahānāය. දැන් තමන්ගේ හිතේ පහළ වෙලා තියෙන තමන්ගේ වචනවල මැනිලා කණිලා කලවම් වෙලා තියෙන ක්‍රියාවල සම්බන්ධ වෙලා තියෙන යම් අකුසලයක්. යම් අදක්ෂ වැඩපිළිවෙලක් තියෙනවනම් එයින් දුරු වීම සඳහා ඡන්දං ජනේති. කුසල ඡන්දයක් පහළ කරගන්න. මම මේක කරන්න ඕනෑ කියලා. ඒක කවදාකවත් රජුන් කිව්වට දෙමව්පියෝ කිව්වට ආණ්ඩුවෙන් නීති දැම්මට ගුරුවරු කිව්වට කවදාකවත් ඒ පුද්ගලයාට හැබෑ වෙනසක් වෙන්නේ හැබෑ වෙනස වෙන්නේ පුද්ගලයා තුළ කුසල ඡන්දයක් පහළ මේක මම නැති කරන්න ඕන. නැත්තම් මම මේ වෙන් වෙන්න ඕනෑ කියලා ඒ ඡන්දේ පහළ වීම ඒ පුද්ගලයාගේ ජීවිතයේ විශාලම වෙනස එතන තමයි තියෙන්නේ. ඒ නිසා ඡන්දයක් ඇති කරගත්තේ නැත්නම් ඇතුළතින් අවශ්‍යතාවයක් ඇතුනේ නැත්නම් Tamangeම හිතෙන් දෙස් දුන්නේ නැත්නම් පුද්ගලෙක් වෙනස් කරන්න බෑ. ඒක නිසා ඉස්ලාම වැදගත් වෙන දේ තමයි පුද්ගල චරිතයක් වෙනස් කරනකොට වීර්ය ආරම්භ කරනකොට මම මේ දේ කරන්න ඕන කියලා ඇති වෙන කුසල ඡන්දං ජනේති. ඊට පස්සේ මේ පුද්ගලයා වෑයමක් කරලා බලනවා. මෙවැනි දෙයක් මම ළඟ පුරුද්දට කරන මානසික අකුසල කර්මයක් තියෙනවා වාචසික අකුසල කර්මයක් තියෙනවා කායික අකුසල කර්මයක් තියෙනවා මේක මට මේ කුසල ඡන්දයේ තිබුණු පළියට කළ හැද්ද කියලා මොකද ਸਰවචනාංශයේ ආර්ය පරිශ්‍රණේ උන්වහන්සේ දැනගෙන තියෙනවා නකෝපනේතං භික්කවේ ඉච්ඡේව පත්තබ්බක්. අනේ මේ ලෝකේ කිසිම දෙයක් Tamanට ඕන පළියට කරන්න බෑ. ඉච්ඡං කියන පදයයි කුසල ඡන්දං කියන පදයයි සමානයි. නකෝපනේතං ඉච්ඡයෝපත්තප්පං අපිට ඕන වුණාට පිරිසිදු වෙන්න, සීල රකින්න, භාවනා කරන්නට, ධ්‍යාන ලබන්නට, මාර්ගඵල ලබන්නට ඒ කැමැත්ත තිබුණට මදි. ඒකට අවශ්‍ය කුසල ශක්තිය තියෙන්න ඕනේ. කර කරපු අත්දැකීම තියෙන්න ඕනේ. ඒක නිසා යම් කිසි විදිහකට යමක් කරන්න අවශ්‍ය නම් ඉස්සල්ලාම ඡන්දේ අවශ්‍ය වුණාට ඡන්දයෙන් වැඩ නිම වෙන්නේ. ඒ ඡන්දේ යුක්ත වෑයමක් කරන්න ඕනේ. ඒක නිසා ඡන්දං ජනේති වායම. ඒ වායම් කරනකොට මුල් මුල් අවස්ථා කීපයක වැටෙනවා. තමයි හිතන දිහාවට යන්නෙත් නෑ, හිතන තරම් ප්‍රතිඵල ලැබෙන්නෙත් නෑ. මන් දොස්සහය වෙන ගතියක් එනවා. එන්නේ ඉඳ තියෙනවා. සමහර වෙලාවට නම් හරියන්නත් ඉඳ තියෙනවා. නමුත් බොහෝ විට සිදුවෙන්නේ ඒ වෑයමට ඇතිතරම් ප්‍රතිඵල එන්නේ නෑ. විශේෂයෙන් මේක කුසල පැත්තට යන දෙයක්. නිසා චන්දන් ජනේති වායමති ඒ සියෙද්දි මේක වරදිනවා තමයි ලෝකයා යන්නේ මේ දේවල් හොයන පැත්තේ තමයි මම යන්නේ අකුසලයෙන් වෙන් වෙන පැත්තටයි. ඒ නිසා ලෝකයාගේ රුචි අරුචිකම් වලට වැඩිය වෙනස් ගඟ ඉහළට යන වැඩක් මම මේ කරන්නේ කියලා කුසල ඡන්දයක් ඇති කරන වෑයම් කරලා වැරදුනත් නැත්නම් වරක් දෙකක් අසාර්ථක වුණත් ඉදිරියට යෑමට ගන්නා ශක්තියට තමයි විරියං ආරබති කියලා කියන්නේ. ඒක වීර ලක්ෂණයක් විතර තියෙනවා. බොහෝ දෙනාට බැරි බව හැබෑව. ආශාව තිබුණාට කෙරෙන්නේ නැති බව හැබෑව. නමුත් වීරිය ලක්ෂණය තියෙනවනම් ඒ පුද්ගලයා ඒකම කරනවා. නිසා කුසලං චන්දං ජනිත වායමති විරියං ආරම්භති එහෙම කරගෙන යනකොට දුර්වලතා අපහසුතා පරාද වීම පශ්චාත්තාප බය, සැක නානා ප්‍රවිධ දෙන්න පටන් අන්නේ වෙලාවේදී සිත දැඩි කරගන්න. චිත්තම් පග්ගණ්හාති කියලා. දැඩි කරලා දත හපාගෙන උඩුතල්ල දිවෙන් තද කරගෙන දතෙන් දත තද කරන කිහිල්ලෙන් දාඩිය දාගෙන මේකට හැප්පෙනකොට තමයි ප්‍රධාන වීර්ය කියලා කියන්නේ. ඒකට ඒ පුදුලයා මුළු හදින්ම ඒ කෙලස් කන්දත් එක්ක හැප්පෙන වෙලාව. සම්දඥානේති වායමති චිත්තං විරියං ආරබති චිත්තං පංකන්හාති පදහති. ඊට පස්සේ තමයි එක්කෝ රැකෙන්නේ රැකෙම්මා මියෙන්නේ මියෙම්මා කියලා ප්‍රධාන වීර්යයකට යොදවනවා. ඒක නිසා මේ Taman ළඟ තියෙන අකුසල ධර්මයක් කායික වාචික මානසික කියන මොනම දෙයක් හෝ මේ సంతාණයෙන් ගලවලා දාන්න පටන් අරගත්තට පස්සේ එතන තමයි නියම පෞරුෂත්වයේ මැනීම තියෙන්නේ. නමුත් ඔතන මේක වුණාද කියන දන්නේ නැහැ. අපේ බෞද්ධ ඉතිහාසය දිහා බලනකොට ඉස්සර කාලේ තිබිලා තියෙන්නේම මේ ධර්මයේ පාවිච්චි කරලා තියෙන්නේම යෝගාවචරකම් පාවිච්චි කරලා තියෙන්නේම Taman ළඟ තියෙන අකුසල ධර්ම දුරු කිරීමට සඳහා. මොකද්ද අවාසනාවන්ත ඉතිහාසගත සිද්ධි රාශියකට පස්සේ මේකේ පසුබෑමක් වෙලා පවු නොකිරීමට වඩා පින් කිරීම කියන එක ඉස්සරහට අවිලා තියෙනවා. වෙන විදිහට කියනවනම් ධර්මයට වඩා ආගම ඉස්සර වෙලා තියෙනවා. එදා ඉඳලා මිනිස්සයා බෞද්ධයා පවු නොකිරීම කියන එක පැත්තකට දාලා පින් කිරීමේ කටයුතු ගියාට පස්සේ අපේ බෞද්ධ සංස්කෘතිය ගාක් ඕලාරික වෙලා තියෙනවා. ගාක් ලෝකායත වෙලා තියෙනවා. ගාක් අනිකුත් ධර්ම හා සමාන මට්ටමට වැටලා නමුත් මේ වීර්ය චෛසික ගැන ඉගෙන ගන්නකොට සම්මප්පදාන ගැන කතා කරනකොට ඉස්සල්ලාම සරුවචනanse පෙන්වන්නේ Taman ළඟ ඇත්තා වූ අකුසල ධර්ම දුරු කිරීම සඳහා ගන්නා වූ ඡන්දයයි ඒ සඳහා ගන්නා වූ වෑයමයි ඒ සඳහා ගන්නා වූ වීර්යයයි ඒ සඳහා ගන්නා වූ දැඩි ප්‍රධානයයි තමයි බෞද්ධයාගේ සංකේත වෙන්නේ. මේක බොහෝ විට සාක්ෂියක් වශයෙන් ඔප්පු කරනවා සබ්බ පාපස්ස අකරණ කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝ දපනං ඒතං බුද්ධාන සාසනං කියන එක බොහෝ ප්‍රසිද්ධ බරපතල මන්ත්‍රයක් වාගේ බුද්ධහමී. මේක මේ ගෞතම සර්වචන්නාංශගේ බණක් නෙවෙයි බුද්ධාන සාසනං. සියලුම බුදුරයන් වහන්සේලාගේ ශාසනය. මොකද්ද? සබ්බ පාපස්සා කරන. සියලු පයින් පවුන් පවින් වැළකීම තමයි බුද්ධ ශාසනයේ ඉස්සල්ලාම මුනත වෙන්නේ. නමුත් අද අවාසනාවන්ත විදිහට බුදු ශාසනයම පින් කිරීමේ කටයුත්තට ගියාට පස්සේ ඉතින් බුද්ධ ආගමට දෙයියන්ගේ විහිද තමයි කියන්නේ. බුදුන්ගේ සරණ නැහැ. ඒක කොච්චරද කියලා කියනනම් යෝගාවචරයේ Tamanගේ වැඩ කටයුත්ත මේ වීතික්‍රම කෙලෙසෙන් දුරු වීම සඳහා සිල් රැකීම නීවරණ ධර්ම වූ පරිඋත්ථාන ධර්මයන්ගෙන් ගැලවීම සඳහා සමාධි ශික්ෂාව වැඩි වීම ඒ වගේම අනුශේධ ධර්මයන්ගෙන් ගැලවීම සඳහා විපස්සනා භාවනා වඩන්න ගියාම අද ලෝකයා කොච්චර ගෞරව කරනවද කියනවනම් භාවනා පිස්ස භාවනා පිස්සයි කියලා නමකුත් දාන. මම දාලෙවල භාවනාවේ ගිය විශේෂයෙන් පහුගිය අවුරුදු 20 කාලේ මුල් වෙලා ගිය අත්ව සඳහන් කරන්නේ භාවනා කරන මිනිසයාට කෙලපිරිච්ච padikkamakata තරංගව සලකන්නේ. ඒ මොකද ඒ අත්ව පින් කරන්නේ නැති මට්ටමට වැටෙනවා. පවු නොකර සිටීම සඳහා තූෂ්ණී භාවයකටපත් වෙනවා කියන එක අබෞද්ධයන්ගේ කෙනෙහිලි අපිට අවශ්‍ය නැහැ. මේ කිට්ටුවන්ත බෞද්ධයන්ගේ තියෙන කෙනෙහිලි දිහා බලනකොට ශාසනය ඔළුවෙන් හිටගෙන තියෙනා වගේ තමයි පේන්නේ. මේක දැනගෙන බහින්න ඕන යෝගාවචරය. මේක නොදැන මේ භාවනා කරන්න ගත්තාම සියලු දෙනාගෙන්ම අපිට ආදාර උපකාර සැලසෙවි සමනලයට අතුනමනා වාගේ කවුරුත් ආශිර්වාද කරાવી කියලා හිතුවොත් ඒක මේ වීරිය කියන චෛතසිකේ නොදන්නහම. ඒ වීරිය චෛතසිකේ දන්න කෙනා හොඳටම දැනගන්න ඕනේ වීරිය කියලා යොදන්නේ මොකටද? අපෙන් වෙන්න තියෙන අකුසල ටික නතර කිරීම සඳහායි මේක පව් කරන ලෝකෙට ඇහැට උල්ලනින්නා වාගේ. පෙන්වන්න බෑ. ඒක නිසා මේක තේරුම් ගත්ත ඇත්තන්ට ගඟ දිගේ ඉහළට පීනන ඇත්තන්ට මහා විශාල වෙහෙසක් මහ විශාල දරතයක් ඇති ඒ දරතයේදී ඒක නොදන්නා වූ තාමත් පින් කිරීමට දඟලන අන්ධබාල ජනතාවගෙන් ඇතිවෙන්නා වූ මේ ආරවුල් කංකටොළු වලට ඒ ඇත්තන්ට දොස් කියන්න ගත්තොත් යෝගාවචරයා තකතිරුවෙක් බවට පත් වෙනවා. යෝගාවචරයා ඔලමුට්ටලෙක් බවට පත් වෙනවා. යෝගාවචරයා බුබ්බඩේක් බවට පත් වෙනවා. කුසීතෙක් බවට පත් වෙනවා. මෙන්න මෙතනදී තාමත්ම ඥානවන්තව මේක මේ සංසාර දුකේ ස්වභාවය සංසාර වටේ ස්වභාවය බව දැනගෙන ඒ කිසි දෙයකින් නොසලී තමන් පවුණු කිරීමට ගත්තා වූ අදිෂ්ඨානය සිල් රැකීමට ගත්තා වූ අදිෂ්ඨානය සමාධිය රැකීමට ගත්තා වූ අදිෂ්ඨානය විපස්සනා භාවනාවට ගන්නා වූ අදිෂ්ඨානය ඡන්දය වෑයම වීරිය ප්‍රධාන වීර්ය කියන මට්ටමට එnde එnde එnde එnde පන්නරේ තියාගන්න බැරි වුණොත් ඊයත්ෝ පච වෙනවා වර්ධිනවා පසුබානවා වැටෙනවා වැටුණට පස්සේ කරන කතාවල් සම්පූර්ණ සාසන විලෝපන කතාවක් සම්පූර්ණ සාසනය කියන්නේ මොකද්ද කියලා දන්නේ නැති කතාවල් කතා කරන්න පටන් ගන්නවා ඒ මොකද ඊයත්න්ට වෙන කරන්න දෙයක්වත් නැහැ මේ සාසනය මිදගෙන මොනවද කරන්න ඕනේ නමුත් අපිත් ඔක කරලා තියෙන ඕරම කරන්න බෑ කියාගෙන වැටිච්ච කතා, පෙරදිච්ච කතා අනන්තයි අප්‍රමාණයි. ඒවට කියන්නේ කටළු කතා කියලා. කටතාවට කියන කතා. නමුත් හරියට වීර්යචෛසිය කියලා කියන්නේ මොකද්ද? ශාසනය කියලා කියන්නේ මොකද්ද? සීල ශික්ෂාව කියන්නේ මොකද්ද? සමාධි ශික්ෂාව කියන්නේ මොකද්ද? ප්‍රඥා ශික්ෂාව කියන්නේ මොකද්ද කියලා දැනගෙන ශාසනයේ ගැඹිරත්වය. තමයි මේ වඩන භාවනා ජීවිතයේ යෝගාවචර ජීවිතයේ ගැඹිරත්වය දැනගත්තොත් ඒ පුද්ගලයා ඉක්මන් වෙන්නේ නැහැ විනිශ්චයක් කරන්න. එයා තීන්දුව කරනවා මේ වෙලාවේදී මම වැටුණට මේ බුද්ධ ආදී උත්තරමයන් වහන්සේලා ගමන් කරන පාරක් මේ කොයිකින් විදිහේ ලේසි වැඩක් නෙවෙයි. වැටෙන්න වැටෙන්න මේක පන්නරේ තියා ගන්න ඕනේ කියලා ඉදිරියට යන ගතියමයි වීරයාගේ ගතිය. එනිසා වීරාණම් භාවෝ විරියෝ කියලා අටුවාචාරින් වහන්සේලා කියලා කියනවා. බරද්ද ආසුකාමයක් අභියෝගයක් මතුවෙනකොට පැන දැන ගතියක් නෙවෙයි කියන්නේ. ඒ වෙලාව කඩාපනින ගතියකුත් නෙවෙයි කියන්නේ. මේකට මම කොයි විදිය ප්‍රයත්නයක් කරන්න ඕනද කියලා හොඳට නුවණින් සලකා බලලා ඒකට මුහුණ දෙන ගතිය මේ වීර්ය අවශ්‍ය කරනවා. ඒක නිසා ඉස්සල්ලාම අපේ ජීවිතය අවශ්‍ය කරලා තියෙන්නේ uppannānaṁ akusalānaṁ dhammānaṁ pahānāya. ඉතින් මේක එකපාරෙන් කරන්න බෑ. අපේ අඩුපාඩුකම් ටික මොනවද කියලා මොනම තාලෙකවත් කරන්න බෑ හේතු කාරණා දෙකක් නිසා. එකක් අපි මෙතෙක් කල් ගත කරපු ජීවිතය හැටියට අඩුපාඩු දැකීම වැරද්දක් කියලා අපි හිතනවා. අඩුපාඩු දැකීම අකුසලයක් කියලා අපිට හිතිලා තියෙනවා. නමුත් භාවනා කරන පටන් ගන්නතර පස්සේ අපි එකිනෙකා සබ්‍රක්‍මචාරීන් වහන්සේලාට ජීවිත ගන්න වෙනවා. ගුරුවරයාට අපි පාවා දෙන්න වෙනවා. අඬා වැටෙන්න වෙනවා. අනේ අපි ළඟ අකුසලයක් තියෙනවා නම් අඩුපාඩුවක් තියෙනවා නම් අනුකම්පාව කරන්න. මන්ට මේක කියලා දෙන්නේ කියලා ඒකටයි අපි ඊයේ පෙරදා ඉගෙන ගත්තට සුවච ගතිය අපිට අවශ්‍ය කරන්නේ. ඒ වගේම අනුන්ට උදව් උපකාර කරලා කීකරු ගතියක් අපිට ඇති කරගන්න වෙන්නේ අපි මේ වට කරගෙන තියෙන්නේ මූණ බලන කණ්ණාඩි ටිකක් කියලා හිතා ගන්න. මගේ යම් කිසි අඩුපාඩුවක් තියෙනවා නම් මට පේන්නේ නැහැ. ඒක මේ කණ්ණාඩියෙන් බලන්න ඕනේ. කණ්ණාඩිය තමයි Taman එක වැඩ කරන යෝගාවචර පිළිස. සම්ප්‍රක්‍මචාරීන් වහන්සේලා. ඒකට බොහොම ලස්සනට කැපී පෙනෙන්න කියලා දෙන්න පුළුවන්. අපේ ඇහැ කොච්චර දෝ දේවල් දකින්න දක්ෂයි. ලෝකේ දින සේරම දැකට ඇහැට කවදාකවත් ඇහැ දකින්න බෑ. ඒකකින් වැඩි වුණ තර්ක කරන්න තියෙන දෙයක් නෙවෙයි. ඇහැ බලන්න නම් කණ්ණාඩියක් අවශ්‍යයි. ඒ වගේම තමයි අපේ අඩුපාඩු කියන එකත් අපි දකින්න නම් අනිත්‍යත්වයෙන් එක්ක ගනුදෙනු සිද්ධ වෙනවා. අනික් අත්තොත් එක්ක ගැටුම් ගැටුණා කියලා කියන ගහ බැන ගන්නවා කියන එක නෙවෙයි සංනිවේදන සිදුවෙන්න ඕන. ධර්ම සාකච්ඡා සිද්ධ වෙන්න ඕන. සිදුවෙනකොට සාධරකමක් ඇති වෙන්න ඕනේ. අනේ මොකද්ද මගේ වැරද්ද? මන්ට මම හැදෙන්න නම් මේ අත්තු මට කියන්න කැමති නැති වෙයි මහත්ම ගති නිසා නමුත් මේ අත්තන්ගේ හැසිරීමෙන් මේ අත්තන්ගේ මති මතාන්තර වලින් මගේ අඩුපාඩුව මොකද්ද කියලා දැනගන්න ඒ දක්ෂකම වීර්යයේ මුල්ම අංගයක් වෙනවා. ඒක දැන ගැනීමමත් මහ විශාල අභියෝගයක් විශාල සෙල්ලක්කාරකමක් විශාල වීරත්වයක් ඒකෙන් මෙතෙක් කල් අපි ගිය ගමනේදී තිබුණේම වැරදි වහගෙන අනුන් ඉදිරිපිට මේ මූණිච්චාවට ගත කිරීම භාවනා යෝගාවචරයට ගියාට පස්සේ අපිට මේක අනිත් පැත්ත හරවන්න වෙන එක ඒකමත් මහ ගැඹුරක් ඒකමත් අපේ ජීවිතේට අපේ රුචි අරුචිකම් වලට අපේ මතිමතාන්තර අපේ පෞරුෂත්වයට විශාල කම්පනයක් චංචලයක් වෙනවා. ඒක නිසා එක පැත්තකින් ගියකි ගොඩාක් නම්බුවට ජීවත් වෙන කරන්න හුඟක් අමාරුයි භාවනාව. ඒ මොනවත් නැති වෙන්න පටාචාරාවට වුණා වගේ ස්වාමියක් නැති වුණා, දරු දෙන්නත් නැති වුණා, අම්මත් තාත්තත් නැති වුණා, සහෝදරයත් නැති වුණා, ඇඟේ රෙදිත් නැති වුණා. ඔළුවේ තිබුණ සාමාන්‍ය කල්පනා දෙක පිස්සු මට්ටමට වැටුණාට පස්සේ නම් අන්න බුදුහාමුදුරුවෝ දකින්නකොට අපිට නම් හිතෙන්නේ එතකොට නම් කවදාකවත් සතිය පිහිටවන්න බෑ මේ ජීවිතයේ අන්තිම මමාරු අවස්ථාව. ඒත් මේ වගේ බණ කිච්ච ඉන්දජිනේ කඩාගෙන වැටුනේ. සම්පූර්ණ ලස්සන සුරූපී කාන්තාවක් සම්පූර්ණ නිර්වස්ත්‍රව පිස්සුවේ ඉඳපු ගමන් පියාකෝසේ ඉරන වගේ අපුඩි ගන්නවා. ඉඳපු ගමන් ගඟට අත ගහලා කතා කරලා කියනවා පණින්න එපා පණින්න එපා කියලා. මේ තාම ඉන්නේ අර මැරිච්ච දරුවෝ දැක දැක. තාම ඉන්නේ නයා ගහලා ඉදිමිච්චි ස්වාමි පුරුෂයා දැකලා. තාම ඉන්නේ අම්මයි තාත්තයි පිච්චෙන සෝනේ ඉන්දර දැකදක දුම දැකදක. ඉතින් මේවා දකින්නකොට සාල වෙනවා දඟල දඟල තමයි බුදුහාමුදුරු ගාතාව. බුදුචාන්වංශ කිව්වේ නැගිනිනේ සීයලව ගන්නයි කියලා. අපිට නම් හිතෙන්නේ මේ වගේ වෙලාවදී මොනම දෙයක්වත් කරගන්න බෑ සීයලවන්න තියා. කල්පනාවක් නැතික නමුත් එක පාරටම සීයලව ගන්න පුළුවන් වුණා. එයාට නැති වෙන්න දෙයක් තිබුණේ නෑ ඒක. ඇඟේ වස්ත්‍රේවත් නැහැ. නමුත් ඔක්කොම තියෙන්න තියෙන්න තියෙන්න තියෙන බොහෝමත්ම අමාරුයි තමන්ගේ වැරදි දැක ගන්නා තත්ත්වයටපත් වෙන්නේ. ඒ නිසා අපි සබ්‍රක්‍මචාරින් වහන්සේලාට වඳින්න වටිනවා. ඒ අතන ගරු කරන්න වටිනවා අපේ තියෙන අඩුපාඩු කොමනවද කියලා බලා ගන්න. මෙන්න මේ සබ්‍රක්‍මචාරින් වහන්සේලා නැතිත බුදුහාමුදුරුවෝ නැතිත ගුරුහාමුදුරුවෝ නැතිත අපේ වැරදි පෙන්ලා දෙන එකම චෛත්‍යිකය තමයි සතිය. හොඳට Taman දිහා සතියෙන් බලන් ඉන්නකොට ඒ සතියට පෙන්දලා දෙනවා මේ වෙලාවේදී මට වීර්යය තියෙනවා මේ වෙලාවට වීර්යය නැහැ මේ වෙලාවට සද්ධාව තියෙනවා මේ වෙලාවට සද්ධාව නැහැ මේ වෙලාවට සමාධිය තියෙනවා මේ වෙලාවට සමාධිය නැහැ මේ වෙලාවට ප්‍රඥාව තියෙනවා මේ වෙලාවට ප්‍රඥාව නැහැ කියන අර සතියේ තියෙනවා විශාල කණ්ණාඩියක ස්වභාවය ආදාසයක ස්වභාවය තියෙනවා මම කියන්නේ කවුද කියන එක පෙන්නනවා නිසා සත්‍ය කෝටිපාක්ෂික ධර්මවල වීර්ය පෙන්වන්න ඉස්සල සර්වචනංශ ඉස්සල්ලාම පෙන්වන්නේ සතර සතිපට්ඨාන. ඒ සතිපට්ඨානේ අපි කණ්ණාඩි අතර ගන්න. අරගෙන වැරදි දකින්න දකින්න ඉස්සර අපි ළඟ තියෙන පසුබාන ගතියක්, වැරදි හංගන ගතියක්, මූනිච්චාවට අනුන්ට මවාපාන ගතියක්. යෝගාවචර වෙච්ච ගමන් අපි මේ වැරදි වල මොකද්දෝ ගුණයක් ගන්න. මේ වැරදි ටික දැනගන්න තමයි අපි මේ සීලෙක පිළිපදින්නේ. මේ වැරදි ටික දැනගන්න තමයි අපි සමාධි භාවනාවක් කරන්නේ. විශේෂයෙන්ම විපස්සනා භාවනා කරන්නේ අපේ ළඟ තියෙන වැරදි ටික දැනගන්න. අන්නේ වැරදි දකින් නැතුව හදන්න බෑ. වැරදි දැක්කත් අපේ තියෙන මතිමතාන්තර හැටියට වැරද්දට එක්ක ද්වේෂ කරනවා වැරද්ද පෙන්වපු එකකට වෛර කරනවා නැත්නම් වැරද්ද දකින්න පැකිලෙනවා වහන්න හදන ගතිය තමයි අපේ ජම්මාන්තර ගතිය. විපස්සනාවේදී ඒක සම්පූර්ණ වෙනස් කරලා බලන්න දකින්න වීර්යයක් ඇති කර ගන්න වැරද්ද දැකලා නොසැලී ඒක දිහා බලන්න ඉන්න පුළුවන් ගැතියි. මේක මේ සදාචාරාත්මක ආගයක් නැත්තා වූ සුචරිතවාදීන්ට හිතා ගන්න අමාරු තැන. සුචරිතවාදීන් කියන්නේ වැරද්ද දකින්නකොටම පැනලා හදන්නේ. මොකද සර්වචනාංශයේ මේ වීර්යචෛසිකේදී සතිචෛසිකේදී පෙන්නනවා වැරැද්ද ඒ තාලෙටම මුලැමැදාග වශයෙන් දැක ගන්න නම් ඒක මකන්න හදන්නත් එපා වඩන්න හදන්නත් එපා ඒක ඇති හැටි දකින්න. මේක ඊටාම අමාරු දෙයක් යෝග ජීවිතේ. එනිසා මේ වීර්ය චෛතසිකය ගැන ඉගෙන ගන්නකොට මේ වීර්ය ඉගෙන ගන්නකොට සත්‍යයත් ඉගෙන ගන්න වෙනවා. අනිකුත් අපේ තියෙන ওই සීල සමාධි ප්‍රත්‍යත් ඉගෙන ගන්න වෙනවා. නමුත් මේ වීර්ය චෛතසිකය ඔච්චර ගැඹුරු වෙන්න හේතුව මිනිස්සු අකමැති වෙන්න හේතුව මේ සත්‍යය කියන එක ඇත්ත කියන එක යථාර්ථය කියන එකට අපි ඒ තරම්ම බයයි. මුළු ජීවිතේම කරන්නේ අපි අනුන් පිනවන එක. මුළු ජීවිතේම කරන්නේ අනුන්ට මවාපෑම් කරන මම හොඳ කෙනෙක් එක්ක අපි අතිමානයට වැටලා ඕනට වැඩිය හොඳ බව පෙන්වන්න හදනවා. නැත්නම් අවමානයට වැටලා අනික් අයට වැඩිය මම නිහිතයි තුච්චයි කියලා හිතන්න කල්පනා කරනවා. ඉතින් මේ ලෝකේ කවුරක්වත් නැහැ කියලා කියනවා ඔය අතිමාන අවමාන දෙකට වැටිච්චා. පටි ලෝකයේ එක කාලයක් ඒක දැනගෙන මේ මානසික විද්‍යාවේදී පටි ලෝක ඇත්තම தත්ත්වෙ මීටරි බොහෝමත්ම උග්‍රයි. හැම 10ටම නම නම 10ටම එක්කෙනෙක් මානසික රෝගියෙක්. ලංකාවේ දැන් ඉතින් තමයි යමින් ඉන්නේ. දැන් ඒ ගන්න මට්ටම වැඩි වෙගෙන යනවා ලංකාවේ. ඒක නම් පැහැදිලිවම 10ට එක්කෙනෙක් මානසික රෝගියෙක්. ඒ රටවල ජීවුම් වෙන උපමාන දිගේ බලනකොට යටිතල පහසුකම් කියලා අලුත් වචනයක් අපි හදාන තියෙනවානේ. ඒ යටිතල පහසුකම් වල වැඩියෙන්ම දියුණු වෙන තැන තමයිලු මානසික රෝහල් වල ඇඳවල් දාන. කොච්චර හැදුවත් මැදිලු බටේට. ඉතින් මේ නිසා ඒ කට්ටිය හදලා තියෙන උපක්‍රමයක් බලන්න කී දෙනෙක් මේ ලෝකේ අතිමාණයෙන් පෙළෙනවද කී දෙනෙක් මේ ලෝකේ අවමාණයෙන් පෙළෙනවද කියලා කණ්ණාඩියක් හැදුවලු ඒ කණ්ණාඩිය පොත්තම් කරකවනකොට ඒ කණ්ණාඩිය අර වාහනේ තියෙන කණ්ණාඩි වගේ ඉස්සරහට නෙරන. ඉස්සරහට නෙරපුවාම තියෙන දේවල් පුංචි කරලා පෙන්නනවා. අනිත් පැත්තට බොත්තම කරකවනකොට මුණු වන්න කණ්ණාඩිය, රැවුර කපන කණ්ණාඩිය වගේ අවතල වෙනවා. එතකොට තියෙන දේවල් ලොක් කරලා වෙනවා. ඉතින් ඒක පොඩ්ඩක් එහාට මෙහාට කරකවලා ඕනම කෙනෙක් ඉස්සරහට ගිහිල්ලා කිව්වොත් මේක තමන්ගේ ප්‍රකෘති ස්වරූපයෙන් නැත්නම් බොත්තම් කරපන්නේ කියලා කිසිම කෙනෙකුට බැරිලු ප්‍රകൃති එක. එක්ක ඕනකට වැඩිය ලොක් කරලා හිතනවලු මම තමයි මේ කියලා එයා ලොකු රූපයක් පවල කක්කියට කියනවලු මේක තමයි මගේ රූපය. එතෙන් පුංචි රූපයක් එන්න කණ්ණාඩිය පුංචි කරලා අවතල කරලා කිසිම කෙනෙකුට බැරිලු තමන්ගේ ප්‍රകൃති ස්වරූපේ කණ්ණාඩිය මත කරා. ඒ තරමටම අපි ඉන්නේ රඟපාන ලෝකේ. මේක ඇඳුම් වලිමුත් අපි කරනවා ගෙවල් දොරවල් වලිමුත් කරනවා කැමිනුත් කරනවා බෙහෙතෙමුත් කරනවා යෝගාචර ජීවිතය ආවට පස්සේ ප්‍රසේරම අතහැරලා දාලා අපි නිකම්ම නිකම් අවශ්‍යතාවය බඩ පිරෙන්න කැමති විතරයි විලි වහ ගන්න අඳිනවා විතරයි ඔන්නේ හම්බෙච්ච කුටියක ලගිනවා අඩුම බෙහෙත් ප්‍රමාණයකින් පාවිච්චි කරන්න ගියාම ඒක එක්කනට අං පෙන්නන්න හදන ගැටි ආදී වෙනවා. ඒ නිසා වීදේට ගොඩාක් ලාභයි. ඒතර මේ රංගපෑම හුඟක් අඩුයි. මේකත් මහ විශාල වෙනසක් ජීවිතේ. ඒ නිසා දවස් හතක් භාවනා කරනවා කිව්වම දිව්‍ය ලෝකේ ගියට වැඩි වටිනවා. නමුත් ඒ දේ කරගෙන ඉවරලා මේ වීර්යචෛසිකේ හරියට අඳුරගෙන ඉදිරියට ගියේ නැත්නම් මම මේත් එක්කලා අපි කතා කරේ මේ සීලයට සම්බන්ධ කොටස්. සමාධි භාවනාවකට යනකොට බොහොම අමාරුයි. එතනදී විපස්සනා පැත්තෙන් මේක දිහා බැලුවොත් අපි ආනාපාන සතියට හිත දානවා. පිම්බීම ඇකිලීමට හිත දානවා. එනත යන්නේනකොට සක්මන් භාවනාවේ හිත දානකොට ඒක හිත හිතින් නැති වෙන්න කාරණාවක් වෙනවනේ. කො හිතවිලි ඇවිල්ලා හිත වැඩනවා. නැත්නම් සද්ද වලට හිත පීටි ගෑවිලා සමාධිය කැඩෙනවා. නැත්නම් කායික වේදනා නිසා හිත කැඩෙනකොට ඕනම කෙනෙක් හිත නරක කරගන්නවා. මොකද ඒගොල්ලෝ හිතනවා මං කරපු පින් නිසා මේ වගේ තැනකට ආපු නිසා කිසියම් බාධාවක් නැතුව නිකන් ඊයක් විද්දා වගේ දැන් අරමුණට හිත යන්න ඕනේ ඒක ඇලවිලා හිටින්න ඕනේ මට සමාධියක් එන්න ඕනේ. අදාකත් වේ. එහෙම වෙච්ච කිසිම කෙනෙක් මගේ ජීවිතේට මම දැකලත් නැහැ. නමුත් මේ වීර්යය ගැන දන්නවනම් අපිට අවශ්‍ය කරලා තියෙන්නේ හිතේ ඇති වෙනා වූ අකුසල ධර්ම දැනගෙන දුරු කරන්නට තමයි. අරමුණ වඩනකොට වැඩියෙන්ම Tamanට බාධා කරන්නේ මොකක්ද කියලා දැනගන්න එකම විශාල සොයාගන්නවා. මට වැඩිම බාධා කරන හිතවිලි කියලා ඔන්න සමහරු බොහෝ කල් භාවනා කරනකොට අල්ලගන්නවා. ඒ නිසා මට වැඩි බාධා කරන මගේ කකුලේ අතේ පයේ ඇඟේ යම. එහෙම කි නැත්තොත් එහෙම නැත්තම් මට මේ ශබ්ද නැත්තම් ඕන දෙයක් කරන්න පුළුවන් ශබ්ද වලින් තමයි බාධා වෙන්නේ කියලා. එහෙම තේරුම් ගන්න නැත්තොත් ඒ සෑම කෙනෙක්ම මේ ද්වේ ඒ හිතවිලි වලට ඒ ශබ්ද වලට ඒ වේදනාව වලට දැන හෝ නොදැන ද්වේෂ කරනවා. අනේ මේ භාවනා කරන්න ගියත් මේ සද්ද නැති වෙන්නේ නැහැ. භාවනා කරන්න ගියත් මට වේදනාවක් නැති වෙන්නේ නැහැ. පිටිවිලි නැති වෙන්නේ නැහැ කියලා දකින්නෙම සතුරෝ කියන. ඒවා දකින්නෙම භයානක මේ නරක දේවල් කියන. නමුත් වීර්ය චෛතසිකයේදී අපිට කියලා දෙන්නේ විශේෂයෙන් විපස්සනා පැත්තෙන් බලනකොට ඒ මතුවෙන දෝෂේ ඒ මතුවෙන දුර්වලකම හැප්පෙන්නේ නැතුව ඒකට වෛර කරන්නේ නැතුව හොඳට අඳුන ගන්න හදන්නේ. නැවත නැවතත් බලන්න මට ඇත්තටම සද්ද බාධා වෙන්නේ සද්දමද නැත්නම් මට හිතවිලිමද වේදනාවද කියලා මේ මාර්ගයෙන් තමයි මම කවුද කියන එක අපි තේරුම් මම හිතවිලි බහුල කෙනෙක් විතක්ක චරිතය. එනිසා මට වේදනාව වැඩි මම ද්වේෂ චරිතය. සද්ද වැඩි සද්ද වලට හැප්පෙන වැඩි ඒකට ද්වේෂ චරිතය. එතන රාග ආසාව වැඩි කෙනෙක්. එතන නිදිමත වැඩි කෙනෙක්. මේ ආදි විදියට මේක අඳුනා ගන්න නම් අරමුණක භාවනා කරනකොට ඒවා මතුවෙන්න මෙපාය. ඒ මතුවෙනකොට ඒවට කඩාපනින් නැතුව ඉදිරියට යන්න අවශ්‍ය කරන චෛසික තමයි වීර්යය කියලා කියන්නේ. වෙන විදිහට කියනවා නම් බාධා එද්දී ඒ බාධා මොකද්ද කියලා හඳුනා ගන්න අසලු මට්ටම මිස මෙව එනවයි කියලා අතගසා දාගෙන සලුවගසා දාගෙන නැගිටලා යන කෙනාට වීර්යය චෛසිකයක් ඇත්තේ නැහැ භාවනාවේ ඉදිරියට. නිසා වීදී ඉස්ලාම තියෙන Taman තුල ඇත්තා වූ අකුසල ධර්ම මොනවද කියලා දැනගෙන එකක් දැනගන්න එක දෙක ඒකට පිළියම් කරලා නැති කරගන්නවා කියන එක දෙකක්. සාරවත්නාචි උදානපාලියේ සූත්‍රයක් දේශනා කරනවා. ද්වේමේ භික්ඛවේ තථාගතස්ස පද්ධම්මදේ පරියායේන ධම්මදේශනා භවಂತಿ කතමේ ද්වේ පාපම් පාපතෝ පස්සත අයම් පඨම ධම්මදේශනා පාපම් පාපතෝ දිස්වා තස්ස නිබ්බිතත විරජ්‍යත විමුච්ඡත අයන් ဒ ුතිය ධම්මදේ. මහණි මේ සරුවච්චන් වහන්සේගේ ධර්ම දේශනා ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි පාපය පාපේ වශයෙන් දැකීම සඳහා දෙන ධර්ම දේශනා. නැත්නම් ධර්ම පාපේ පාපේ වශයෙන් දකින්නේ කියලා කියලාද? දෙක තමයි පාපේ පාපේ වශයෙන් දැක්ක එයින් මිදීම සඳහා එයින් දුරස් වීම සඳහා වෙන්වීම සඳහා කරන දේශනාව. භාවනා කරපු නැති එකනා පාපේ දකින්නකොටම කඩා පැනලා අයින් කරන්න හදනවා. පාපේ මොකද්ද කියලා අඳුනගන්න යන්නේ. පාපේ මොකද්ද කියලා දකින්න තරම් වීරියක් නැහැ. ඒක නිසා මේ වැඩ දෙක එකවර කරන්න ගිය එකන අනිවාර්යයෙන්ම වැටෙනවා. වීරිය තියෙන කෙනා මේ දෙක දෙකට කඩනවා. එකක් තමයි මට බාධා වෙන්නේ කොතනින්ද මොකද්ද බාධාව කියලා දැනගෙන ඒක හොඳට හොයා බලන්න. ඒ හිතවිලිද සද්දද වේදනා. ඊට පස්සේ තමයි ගුරුවරයෙක් හම්බෙලා ඒ වස්තර දැනගෙන ඒකට පිළියම් කරන්නේ. මේ සරුවචනාංශය කියනවා බලු පුරුද්ද සහ සිංහ පුරුද්ද කියලා. බල්ලෙකුට ගලක් ගැහුවොත් ඒක දමන ගහපු ගල දිගේ එලවාගෙන කියලා ගල අහපන. සිංහයෙකුට දලක් තමලා ගැහුවොත් සිංහයා හොඳට බලාගෙන කොහෙන්ද ගල එන්නේ කියලා ඊට පස්සේ ඒ සිංහයා දන්නව කරන්න ඕන කියලා. සර්වඥයන් අපිට උගන්වන්නේ බලු පුරුද්ද නෙමෙයි. සර්වඥයන් අපිට උගන්වන්නේ සිංහ පුරුද්ද. මොකක් හරි අපිට භාවනා කරනකොට ශබ්ද නම් ඇහෙන්නේ. ඒක හොඳට දැනගන්න මට මේ කැඩෙන්නේ පිට කැඩෙන්නේ ශබ්දෙන් එච්චරයි. ඒක නැති කරන්න උත්සාහ කරන්න එපා. නැවතත් ආයතයක් ආනාපානේ කරන්න පිම්බි නැගිනකොට ආයෙත් බලන්න ශබ්ද දෙන්නේ. ආයෙත් බලන්න. කීප වතාවක් බලනකොට තමයි අපේ සද්දේට කළ යුතු පිළියම මොකක්ද කියලා තේරුම් ගන්න පුළුවන්. ඒකත් නෙවෙයි ඇත්තටම වැදගත් වෙන්නේ. ගුරුරෙක් දැකලා කියන්න පුළුවන් වෙන්න ඕනේ. මම භාවනා කරා ආස්වාද ප්‍රසආසය බැලුවා. මට ආස්වාද ප්‍රසආස තුන හතරක් කරන සද්දයයි. සද්ද නිසා කැඩේ. මම නැවතත් ආනාපානය කරා. මට නැවතත් සද්දයි. මම මේ විදිහට හතර සැරයක් බැලුවා. හතර සැරේම සැරයයි දෙසරයයි වේදනාවේ උගාක් වෙලාවට එන්නේ සද්ද බාධාවමයි කියලා. සපේලා උත්තර දෙන්න පුළුවන් නම් ඒකෙච්චර බලපතර ප්‍රශ්නයක් නෙවෙයි විසබයි. ඒ වෙනතන් අපි කිව්වොත් එහෙම වේදනාමයි ප්‍රශ්නේ කියලා ඒත් බරපතල. නැත්නම් හිතවිලිමයි බරපතල කියලා ඒත් බරපතල. ඒ මොකද මොන්නම හරි බේතක් දෙන්න ඉස්සෙල්ලා ලෙඩේ අල්ල ගන්න එපා. මේ ලෙඩේ අල්ලන්න මුළු ලෝකෙම තාම කිසිම යන්ත්‍රයක් හොයලා එකම යන්ත්‍රයයි තියෙන්නේ භාවනා කරන්න. කරගෙන කරගෙන යනකොට නැවත නැවත නැවත නැවත ඒ දුර්වලකම මතුවේ. අන්න ඒකට සාදර වෙන්න. ඒක මොකක්ද කියලා අඳුන ගන්න තරම් ඉවසලා කටයුතු කරන්න. ඒකට විශාල වීර්යයක් ඕනේ. ඒක සුව කරන්න හදනවයි කියලා කියන්නේ පඬිතරම. ඒක කඩාපැනීම. ඒක Tamanට තරම් වෙන්නේ නැති දෙයක්. ඒ නිසා පාපේ පාපේ වශයෙන් දැක ගන්න. අකුසලයේ අකුසලයේ වශයෙන් දැනගෙන ඒක සල් කල්යාණ මිත්‍රයෙකුට කියලා කල්යාණ මිත්‍රෙක් ඇසුරු කරලා ඒ බල්ලේ කපවට අපි බල්ලා හපන්නේ නැහැ නේ අපි උඩ පොල්ලෙන් ගහන එකයි කරන්නේ. බලුකමට උ හැපුවට අපේ මනුස්සකමට අපි උට හපන්නේ නැහැ. ඒ වගේම අකුසල ධර්මයක් හෝ පාපයක් මතුවෙනකොට කඩාපනින එක නෙමෙයි. මේ කඩාපනින ක්‍රමයේ අකුසල ක්‍රම. බුදුහාමුදුරුවෝ අපිට කුසලතා රාශියක් කියලා දීලා. ගොඩාක් ක්‍රමසා විදි තියෙන. හැබැයි එකක් අවශ්‍යයි. මොකද්ද ලෙඩේ කියලා අල්ලගන්න. උපන්නානම් පාපකානම් අකුසලානම් ධම්මානම් පහානානම් වාය චන්දං ජනේති වායමති විරියං ආරවති චිත්තං පග්ගණ්ණාති පදහති. උපන උපන්නා වූ අකුසල ධර්මයේ දුරු කිරීම සඳහා එක පහරෙන් මේක කඩන්න බෑ. ඉස්සලා අඳුන ගන්න ඕනේ දෙවෙනි සැරේ තමයි අඳුනගත් එක කල්යාණ මිත්‍රත් එක්ක සාකච්ඡා කරලා ගුරුවරයෙකුට කියලා ඒක ස්ථිරසාර කරගෙන තමයි ඒකට උත්තර දෙන්නේ. ඊට පස්සේ තමයි උපන්නාන අකුසලාන ධර්මාන ඊට පස්සේ අනුප්පන්නාන අකුසලානන් ධම්මාන න උප්පාදාය චන්දං ජනේති වායමති විරියං ආරම්භති චිත්තම් පග්ගණ්ණාති පදහා. එතකොට මේ බුද්ධලට තේරෙන පටන් අර ගන්නවා මේ භාවනාව කියලා කියන්නේ හොඳට උලංගමන පිටියක් මැද පත්තු කරව පහනක් වගේ හැම වෙලාවෙම උලංගමලා පහන් දැල්ල එහාට කඩනවා මෙහාට කඩනවා සලනවා පෙරලනවා එහෙම හිතා. මේක වැඩියෙන්ම හුලං නමන්නේ මේ පැත්තට කියලා දැනගත්තොත් මොකක් හරි අපිට ආවරණයක් කරගන්න පුළුවන්. ඊට පස්සේ තේරෙනවා මේ කෙලසෙන්න පටන් ගත්තට පස්සේ මේ හිත ඒ ජවයේ දිගේ ඒ වේගයේ දිගේ අකුසලයේ දිගේ කිසිම විලිලැජ්ජාවක් කිසිම සදාචාරයක් නැතුව දුවනවා. නමුත් ඒ වගේම වෙලාවල් තියෙනවා එහෙම කෙලෙස් ප්‍රවාහ නැතුව හොඳට නිමිච්ච වෙලාවක්. අන්න එහෙම දෙයක් හම් වෙච්ච වෙලාවේ ඒක තන වඩාගෙන. ඒකෙන් වාසිය ගන්නටත් යෝගාවචරය දැනගන්න. අනුප්පන්නානං අකුසලානං ධම්මාන නෝප්පාදාය. හිතේ එහෙම කෙලෙස් නැති වෙලාව දැනගෙන ඒක පුළුවන් තරම් තන වඩා ගන්න උත්සාහ කරනවනම් එතකොට ඒ පුද්ගලයාට අර කෙලෙස් ගොඩාක් අයින් කරලා රණ්ඩු කරලා දිනාගත දිනමක් වගේ නිතරගෙන් ජය ගන්න ගොඩක් අවස්ථා තියෙනවා. මේක පිළිබඳව ඉතින් අර වේදනා චෛතසිකත් එක්ක කතා කරලා බැලුවොත් කලපලා බැලුවොත් බොහෝම ලස්සනට කියලා දෙනවා. මොකද අපේ මේ භාවනාවට කලින් වගේ තුنين එකක්ව කට්ටිය බය වැටෙන්නේ, පැකිලෙන්නේ මේ ඇඟේ තියෙන වේදනාව නිසා. කයේ තියෙන වේදනාව නිසා භාවනා දිගට කරගෙන යන්න බෑ. මෙතන වේදනාව කියලා කියන්නේ දුක් වේදනාව. නමුත් භාවනා ජීවිතයේ වේදනාව කියලා කියන්නේ විඳීම් ඒක දුක් වේදනාව වෙන්න පුළුවන් සුඛ වේදනාව වෙන්න පුළුවන් අදුක්කම සුඛ වේදනාව වෙන්න පුළුවන් එනිසා වේදනාවක් එනකොට දුක් වේදනාවක් එනකොට නම් ගුරු රැගාවට දුවන කියලා මට කරන්න බෑ අතන අමාරුයි මෙතන අමාරුයි කියලා කියනවා සුඛ වේදනාවක් එනකොට ගුරු රැට කියන්නේ නැත්නම් මොනවත් නැහැ ඒක බොහොම ජයට විඳිනවා ඒකල ඒකෙමුත් වැඩ දුක් වේදනාවෙත් වැඩ මෙන්න මේක පිළිබඳව දුරට සාංශුද්ධ විග්‍රහයක් හම්බ වෙනවා අපිට චුල්ල වේදාල සූත්‍රයේදී. ඒ ධම්මදින්නාව කියන රහත්මෙන් ඉන්නවා ශාම්බෙන්ට ආපු තමන්ගේම පැරණි ස්වාමියා විසාක උපාසක මේ රහත්මෙන් ඉන්නාන්සේ ඇත්තටම රහත්ද කියලා අහන්න අමෝර විදිය ප්‍රශ්න වගේක් අහනවා. එතන මේ විසාක උපාසකතුමා අනාගාමි කෙනෙක්. උත්තර දෙන්නේ රහත් මෙහිණාංශ කෙනෙක්. ඉතින් පිරිමි හැම වෙලාවටම හිතනවා ගෑනුන්ට තියෙන හැදිමිටේ ඥානෙ නිසා උමා මොඩියෝ කියලා හිතාගෙනවා හිතා. මේකත් ඒකම තමයි. නමුත් මෙතන ටිකක් ප්‍රශ්න වෙනස්. විසාකතුමා ගිහිල්ලා අහනවා මේ ධම්මදින්නාවගෙන් ආර්යවනි මේ දුක් වේදනාවේ සැප දුක මොනවද? අපිට මේ ප්‍රශ්න නගන්න බෑ මොකද දුක් වේදනාවේ සැප දුක දෙකක් නෑ දුක් වේදනාව සදාකාලික දුකයි කියලා අපි හිතානේ. නමුත් මේ විසාකාවට විසාක උපාසකතුමාට දැනුව තියෙනවා. මේ වටණ්ඩයි අහන්නේ. මේ රහත් මිනින්දාසේ වටණ්ඩයි අහන්නේ. ආර්යවනි සැප දුක් දුක් වේදනාවේ සැප දුක දෙක මොකක්ද? එතකොට සම්මතින්නා රහත් මිනින්දාස් කියනවා උපාසකය දුක් වේදනාව එනකොට දුකයි යනකොට සැපයි. මේකට දෙකට විරුද්ධ වෙන්න දෙයක් නැහැ. අපි ඉස්සර හිතුවේ දුක් වේදනා දුකයි කියලා. මොකද ධම්මදින්නාව මතක් කරනවා. දුක් වේදනාව එනකොට දුක වුණාට හොඳට වීරියෙන් භාවනා කරලා ඒක යනකම් හිටියොත් විශාල සපක් ඉතුරු කරලා යාවි. ඔය වීරිය මදිකේනා දුක් වේදනාව මැදට එනකොටම සලුවක සාදාලා නැගිට්ටොත් එයා දිගටම දුක් වේදනාව තමයි. ඒ නිසා දුක් වේදනාව කාවුවාම ඒක යන නැම්ම සැප බව දන්නවනම් ඉවසන්න පුළුවන්. ඒකට නෙමෙයි මේ බණ කියන්නේ මම මේ වෙන කතාවක් කියන්නේ යන්නේ. එතකොට විසාකතුමා කියනවා බොහොම හොඳයි මම මේ කතාව පිළිගන්නවා. එහෙනම් සැප වේදනාවේ සැප දුක දෙක මොනවද? එතකොට ධම්මදින්නාතුමිය කියනවා උපාසකය සැප වේදනාව එනකොට සැපයි යනකොට දුකයි. අපේ මුළු මනුස්ස ජීවිතේම ගෘහ ජීවිතේම පෘථග්ජන ජීවිතේම සැප හොයාගෙන යන්නේ මේ සෑම සැපක් අනිත්‍ය නිසා අනිවාර්යම දුකකින් තමයි කියලා වෙන්නේ. සබ්බේ සංවේගා විയോഗත්තා කියලා සරුවචන සඳහන් කරනවා. අපි මේ යම් එකතුවක් වුණා නම් මේ සියල්ලම වෙන්වීමෙන් හමාරයි. අපි අද මේක තුළ බොහෝම ලස්සනට එක පවුලක ඇත්තෝ වගේ බණ භාවනා කරගෙන ඉන්නවා. අනිවාර්යයෙන් අපිට වෙන් වෙනවා. ඒක බලකන්න පුළුවන් කෙනෙක් නැහැ. මේ විදිහට අපි යම් බලාපොරොත්තුවක් තිබුණා නම් 100ට 100ක්ම බලාපොරොත්තු සුන් වෙනවා සුන් වෙනවාමයි. ඒක මේ තාක්ක කවුරක්වත් ලෝකේ නැති කරලා නැහැ බලාපොරොත්තු ඒ ඒ මේ මුළු ධර්මේ කඩලා සෑම බලාපොරොත්තුවක්ම කෙලවරෙන්නේ බලාපොරොත්තු සුළුයි. සෑම සුඛ වේදනාවක් විවර වෙන්නේ දුක්ඛ වේදනාවක්. අපි ඒක කියන්න කැමති නමුත් මේ ධම්මදින්නාව කියනවා ආර්යාවෙනි මේ උපාසකය සැප වේදනාව එනකොට සැපයි යනකොට දුකයි. මේකත් මම හිතනවා මේ ඉන්න කට්ටියට එච්චරම ප්‍රශ්නයක් නෑ. හොඳට ඒක තේරුම් ගන්න පුළුවන්. හිතලා නැති වෙන්න පුළුවන්. මොකද කිව්වට පස්සේ තේරෙනවා. ඊට පස්සේ අහනවා ආර්යවනි අදුක්කම සුඛ වේදනාවේ සැප දුක දෙක මොනවාද කියලා. ඉතින් මෙතන උග දෙනේ අදුක්කම සුඛ වේදනා කියන්නේ මොකද්ද කියලා ඉච්චර අත්දකලා නැහැ. ඒක තමයි මට මේ වීදිතයිසිකට සම්බන්ධ කරලා ඉස්මතු කරලා පෙන්නන්න ඕන. අදුක්කම සුඛ වේදනා කියලා කියන්නේ ඒක විඳීමක් තමයි. නමුත් ඒක සැප ගන්නට වැටෙන්නේ නැහැ. දුක ගන්නට වැටෙන්නේ නැහැ. මේ අදුක්කම සුඛ වේදනාව පිළිබඳව ධම්මදින්නාව දෙන උත්තරේ ආර්ය උත්තරයක් තියෙනවා. එච මේ සඳහන් කරනවා අදුක්කම සුඛ වේදනාව කියන සැප දුක් නැති නොදුක් නොසුව එහෙම නැත්නම් උපේක්ෂා වේදනාව දන්නවනම් සැපයි නොදන්නවනම් දුකයි අපේ මුළු ජීවිතේ සෑහෙන වෙලාවක් අපි ඉන්නේ අදුක්කම සුඛ වේදනාව. නමුත් අපි දන්නේ. ඒ මොකද අපි සැප සොයන ගමනකයි ඉලයි. හොයන හොයන සැප ඔක්කොම දුක බාටපත් වෙන නිසා අපි සැප දුක දෙක අඳුනනවා සැප දුක දෙක මැද තියෙන අදුක්කම සුඛය කියන එක දන්නෙත් නෑ ආපු ගමන් අපිට වැටෙන්නේ පාළු ගතියක් ආපු ගමන් අපිට වැටෙන්නේ කම්මැලි ගතියක් ආපු ගමන් අපිට වැටෙන්නේ අසරණ ගතියක් ආපු ගමන් අපිට වැටෙන්නේ එපා කරන ගතියක් ඒක නිසා අපි මොනවා හරි දෙයකින් අර අදුක්කම සුඛ වේදනාව සැපක් බවට පත් කරන්න උත්සාහ කරනවා. ඒ නිසා අපි යටපත් කරන්න හදන්නේ වටිනා වූ අදුක්කම සුඛ වේදනාවක් මේ බව දන්නවනම් සැපයි. මේ බව දන්නේ නැත්නම් දුකයි. ඒ නිසා සංසාරේ උඟ වේලාවක අපි අනුප්පන්නාන පාපකානං ධම්මාන න උප්පාදාය කියන තැනේදී පව් නැති තැන දන්නේ නැහැ. නිසා පව් නැති තැන විසිතුරු කරන්න ගිහිල්ලා අපරාධේ පව් අපරාධ කෙලෙස් අපරාධ සංකර බව ඇති කරගන්න. භාවනා කරනකොට නම් වැරදිලා හරි වරින් වර හෝ Tamanට තේරෙන්න පුළුවන් Tamanට මේ පාළු ගතිය. විශේෂයෙන්ම රාගයේ හිතට තදින් බලපාන්නේ, ද්වේෂයේ බලපාන්නේ, මෝහයේ බලපාන්නේ ඔහෙ ඉන්නවා වගේ තේරෙනවා. මේක පේන්නේ නිකන් කම්මැලිකමක්, රැහෙන් තල්ලු කරපු ගතියක්, එපා කරන ගතියක්, පාළු ගතියක් තමයි. නමුත් මේ අකුසල නැති හිතක් බව යම්ම චිත්තක්ෂණයක දැනගත්තොත් ඒක යෝග ජීවිතයේ විශාල ඉදිරි ගමනක් වෙනවා. බැලුවොත් අපි ජීවිතේ වැඩි වෙලාවක් ඉඳලා තියෙන්නේ මේකේ මේක නොදන්නා නිසා අනුප්පන්නාන පාපකාණං ධම්මානං න උප්පාදාය කියන වචනේ දන්නේ නැති නිසා මේක කලවම් කරගන්නවා සංකර කරගන්නවා අවුල් කරගන්නවා අවුල් කරගෙන ඉතින් අල්ලපු ගෙදරටත් බයිනවා ආණ්ඩුවටත් බයිනවා ඊක්කුවටත් බයිනවා කෑමෝල්ටත් බයිනවා කාටත් බැන බැනී භාවනා කරන කෙනාට ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් තේරෙන්න පටන් අර ගන්නවා. අපිට හුඟක් වෙලාව දවසේ අපි ඉන්නේ මේ සැප දුක් නැති තැනක. නමුත් අපි මේ පුරුදු කරන අපු කැත පුරුද්ද නිසා මේක කලවම් කරගන්න. මේක අවුල් කරගන්න. ඒක දුකක් වඩපත් කරගන්න. ඒක නිසා භාවනා කරලා ඇති කෙලෙස් හඳුනාගෙන ඒක දුරු කිරීම සඳහා ගුරු උපදේශයක් කරන කටයුතු කරන කෙනාට ඉන්න ඉන්න ඉන්න ඉන්න තේරෙන්න පටන් අර ගන්නවා. භාවනා චිත්තක්ෂණවල හෝ එදිනදා කටයුතු කරනකොට වාක් වෙලාට අපි තියෙන්නේ මේ සැප දුක් නැති වේදනාව වගේ පවුපින් නැති හිත. මේක අපි අඳුරන්නේ නැති නිසා මේක කෙලසන. මේක අවුල් කරගන්න. හරි පාළුවේ ගියාගෙන ඉතින් පත්‍රේ හරි බලන්න. ඉතින් ටෙලිවිෂන් එක හරි දැන්නත් අල්ලපු ඉඳලා කම්බියට උඩ කකුල් තියාන කයි වාරු කියලා කියලා හරි. හරි පාළුවේ වෙලාව. ඉතින් ඒක ලෙවල්ලා ගෙදෙට්ට ගේන්නේ මොකද්ද? ඔය පත්තර වලින් ටෙලිවිෂන් එකකින් කවදාකවත් හොඳක් වගතුවක් කියන්නේ කාට හරි වෙච්ච අමලියක් කරදරයක් කෙලෙසයක් ඉස්ත්‍රි දූෂණයක් හොරකමක් නඩුවක් නැත්නම් යුද්ධයට හොඳටම ඕගොල්ලන්ට ඇති වෙන්න හම්බ ඒක නැත්නම් බත් කෑවේ නැතුවට කමක් නැහැ හැබැයි ඒක නැතුව නම් බෑ. ඉතින් ඒකල්ල කියනවා හිත පිරිසිදු කරන්න ඕනේ. බුදුවරු 10 දෙනෙක් පාරුණත් කරතෑකමේ වැඩි. ඒ අදුක්කම සුඛ වේදනාව එහෙම නැත්නම් මේ හම්බෙච්ච මේ විවේකයේ රැක ගන්න දන්නේ නැත්නම් මොන්නම තාලකින් ඒ පුද්ගලයාට හෝ ඉත්‍ත්‍යාවට වේවා පුරුෂයාට වේවා කවදාකවත් මේ ගැලවුම් මාර්ගයක් නැහැ. ඒක අල්ලන්නත් බෑ ඇති අකුසලය හඳුනා ගැනීමේ භාවනාවක් නොකරන කෙනා. තමන්ගේ හිතට අකුසලයක් ආපුවාම එන අකුසල දැන ගැනීම සඳහා කරන ප්‍රයත්නයක තුල තමයි තේරෙන්න පටන් අරගන්න සමහර වෙලාවල් වලට මගේ හිත කෙලස් නැති වෙලාවක් තියෙනව නේද? ඒකට මං සමාදම් වෙනවද? එතන ඒක මං අඳුනා ගන්නවද? එහෙනම් ඒක ගණන් ගන්න නැතුව ගියම ඒක මේ දුකක් බවට පාපයක් බවට පත් කරනවා. මේක ලේසිම කියලා දෙන්නේ මේ සුඛ දුක අදුක්කම සුඛින වේදනාචෛසිකෙ දිගේ සංඥාවෙත් මේක මෙහෙමම කියලා දෙන්න පුළුවන්. අනිකුත් චෛතසික රාශියක් මාර්ගයෙන් කියලා දෙන්න පුළුවන්. අපි උප්පත්ති මනුස්ස භාවයේ ගොඩාක් අපිට හම්බෙලා තියෙන කෙලෙසිච්ච නැති චිත්තක්ෂණ. නමුත් අපි දන්නේ නැති නිසා අර ඔක්කොම අවුල් කරගන්න. අවුල් කරනවා මොනවා හරි එකට දාගෙන ඊට පස්සේ පහට යන්නයි ඔඩොක්කේ දාන කනවා කනවා කියලා කෑ ගහනවා වගේ ඊට පස්සේ ඉතින් ක්‍රමසහවිදි හොයනවා. ඒක නැති කරන ක්‍රම හොයනවා. ඒක නිසා මේ වීර්යචෛසික ඉස්ලාම අපි යොදවන්නේ සාමාන්‍ය චිත්ත වීචයකට දාලා බලනවා හොඳ වැඩක් කරන්න අරමුණක් අරගෙන භාවනා කරනකොට කොච්චරනම් වේදනා සද්ද හිතිලි බාධා කරනද රාගය භාවනා කරන නිදිමත භාවනා කරන සේරම අඳුර ගන්නවා අඳුරගෙන ඒවා උපදේශ මාර්ගයෙන් නිසි උපදේශ මාර්ගයෙන් වයින් කරනකොට තේරෙන පටන් ගන්න මේව නැති චිත්තක්ෂණ වගේක් තියෙනවා අන්න ඒකට සමවදින්න ඒකට සාදු කියන්නේ ඉගෙන ගත්ත දවස් තමයි අපිට මේ manussත්කම නැත්තම් manussත් භාවය කියන එක තේරෙන්නේ ධාර්තම. බුද්ධෝත්පාද කාලය කියන එක තේරෙන්නේ ධාර්තම. ක්ෂණ සම්පත්තිය කියන එක තේරෙන්නේ ධාර්තම. කල්යාණ මිත්‍ර ආශ්‍රය කියන එක තේරෙන්නේ ධාර්තම. බණ අහනවා කියන එක තේරෙන්නේ ධාර්තම. දැවිද්දක් කියලා මිනිස්සු මේකට නේද මේ ශූන්‍යාකාරගත වෙන්නේ. මේකට නේද අරණ්‍යගත වෙන්නේ. මේකට නේද ගස්කොළට යන්නේ කියන එක තේරෙන්නේ. එතකම්ම අපි දන්නේ නැහැ මේ පිරිසිදු හිතක් කියන එක විවිධාකාරයෙන් තනිය වැඩ තනා වැඩි යුතු එකක්. මෙන්න මේ දෙක තේරුම් ගත්තට පස්සේ තමයි සරුවචනාංශේ අනුප්පන්නානං කුසලානං ධම්මානං උප්පාදාය. මෙතෙක් සංසාරයේ නෝපතනාලද උපදවා ගන්නාලද කුසල් කිරීම සඳහා චන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තම් පක්කන්නාති පදාති. ඊට පස්සේ තමයි මේ කෙලෙස් වල නාඩගම දැක්ක කෙනාට විතරයි මේ මැද සෝබන චෛතසික කුසල් චෛතසික දක්ෂතා නැත්නම් ධ්‍යාන එවන්තම් මේ විදර්ශනා ඥාන පහල කර ගැනීමේ ඉද ප්‍රස්තාව අවස්ථාව තේරුම් කර ගන්න පුළුවන්. ඉතින් ඒක ලේසියටයි පහසුවටයි ආගමේ මොකද කරන්නේ? ඒක පැත්තක දාලා අපි පින් කරන්න පටන් අරගන්න කියලා කිව්වට පස්සේ සම්පූර්ණට කුසල් නො අකුසල් නොකර සිටීමේ වැඩ පිළිවෙල පැත්තකට ගියා. ඒක නිසා මේ ටික හොඳට තේරුම් අරගන්න යම් යම් ප්‍රමාණයකට භාවනා කරන්න ඕනේ. භාවනා කරන ගමන් තර්ක ඥානය, අන්වේ ඥාන නැත්නම් අනුමාන ඥාන අනුව කල්පනා කරලා බලන්න බලන්න බලන්න බලන්න අර ටිකක් හෝ වේවා දවසක මානසිකාර්ය පැවැත්වීමේ වටිනාකම. නැත්නම් උදේ ඉඳලා හැන්ද වෙනකන් අපේ චිත්ත වීති වැටිලා යන්නේ පවතින්නේ කොහොමද කියලා දැක් ගැනීමේ තියෙන වටිනාකම තේරෙනවා කවදාකවත් බුදු කෙනෙකුට මේ දේ අපිට කරලා දෙන්න. ඒකක් නේ අපි කොච්චර භාවනා කරත් අපේ අම්මට තාත්තට දූ දරුවන්ට මේක දෙන්න බෑ. ඒ වගේම අපේ දූ දරුවෝ කොච්චර භාවනා කරත් අපිට ඒකෙන් කිසිම හවුහරණයක්වත් නැහැ. අනිවාර්යයෙන්ම Taman කල යුතුයි. කරන්ට කරන්න ඉස්සලා පේන්නේ මොකද්ද? Tamanගේ අඩුපාඩු ටික තමයි. ඉතින් මේ අනුරවටන්න මායා කරන්ට හොඳ හිත ගන්න මොනිච්චා කරන්න පුරුදු වෙච්ච මිනිස්සයාට ඒ අඩුපාඩුකම් තියෙන පේන්න පටන් අර ගන්නකොට පටන් අර ගන්නකොට දමල ගහලා යන්නේ. ඒක නිසා සරුවචනසේ සඳහන් කරනවා අනුප්පන්නානම් පාපකානම් අකුසලානම් ධම්මානම් පහනාය කුසලානම් උප්පන්නාන අනුප්පන්නානම් කුසලානම් ධම්මානම් උපාදාය ධාමවා දල්ලපරක්කමෝ අනික්කිට දුරෝ මේක සඳහා ස්ථිරසාරෝ යටි පරාක්‍රමයක් හිතට ඇති කරගෙන අනික්කිට දුරෝ යටුණයි කියලා පෙරදුණයි කියලා කරාරින්න එපා. කර ඇරියොත් ඊටමත් පරාජිත දුක්ඛිත තත්වයකින් එක තමයි සාසනය ගැන කතා කරන්න වෙන්නේ. මම කරාරින්නේ මම දිග්ගටෝම මේක කරනවා කියවට කිව්වොත් ඒ දුක්ඛිත තත්වය ආයසරය සතුටක් තත්වයකටපත් වෙනකොට විශාල අධිෂ්ඨාන ශක්තියක් හිතට එනවා. විශාල චිත්ත ශක්තියක් අත හිතට එනවා. එවැනි කෙනෙකුට විතරයි විරිය ආරම්භ කතාවක් කරන්න පුළුවන්. එවැනි කෙනෙකුට විතරයි මේ ශාසනීය ස්වකහාත බව. මේක මුලමෑද මුල යහපත් මැද යහපත් අග යහපත් දේශනාවක් මේක තියෙන්නේ. සර්වඥන්සේ සඳහන් කරන දුරක්කාත ධම්ම විනයේ වික්කවේ කුසීතෝ සුඛ සුඛං ජීවේති. බුරු කියන වරද්දන පටලවාගත් ශාසනවල මහණෙනි කුසීතයා බුබ්බඩයා කම්මැලියා සැපසේ ජීවත් වෙනවා. ඒ මොකද මේ ශාසනය කියලා දෙන තියෙන වැරදිතාවය. ස්වක්කාතං ධම්ම විනය භික්කවේ කුසීතෝ දුක්ඛං විහෙරති. හරියට දේශනා කරන ලද ධර්ම විනය කියනකොට කුසීතයා, කම්මැලියා, බුබ්බඩයා දුකසේ ජීවත් වෙනවා. වීරවන්තයා සතුටින් ජීවත් මෙන්න මේ වීරියේ ආධුනික ජීවිතයේ නැත්නම් ආධුනික යෝගාවචරයට මුලදී ගොඩාක් වීරිය අවශ්‍යයි. ඒක උපමාවක් විදිහට කියනවා නම් අපි මොනම යන්ත්‍රයක් හරි ඉගෙන ගන්න හිතනවා හිතනවා ශිල්පයක් ඉගෙන ගන්නවා කියලා හිතනවා මොනම ශිල්පයක් ඉගෙන ගන්න ගියත් මොනම යන්ත්‍රයක් ඉගෙන ගන්න ගියත් මුල්ම අවස්ථාවේ ඒක පිළිබඳව පුහුණුවක් ඇති වෙනකම් විශාල වශයෙන් යන්ත්‍රය ඉගෙන ගැනීම සඳහාම කාලය ගත කරන්නේ සංගීත භාණ්ඩයක් ඉගෙන ගන්න යන්න ටයිප්‍රයිටරයක් ඉගෙන ගන්න යන්න කම්පියුටරයක් ඉගෙන ගන්න යන්න කාර් එකක් කියලා ඉගෙන ගන්න යන්න කිසිම ගමනක් යන්නේ නැතුව බොහෝ වේලායක අතකට ඉඳලා ඉඳලා ඉඳලා තමයි අපිට යන්ත්‍රයට උරු වෙන්නේ. ඊට පස්සේ තමයි යන්ත්‍රය වැඩ ගන්න පුළුවන්. ඒ වගේ තමයි මේ මනුස්ස ජීවිතයේ මෙතෙක් කල නොවුනා ආකාරයට Tamanගේ අතවැරදි ටික, පව්වැරදි ටික, අතපසු වීම ටික, අකුසල් ටික ඉගෙන ගන්න වැඩපිළිවෙලේදී මේකට හිත හදා ගන්නවා කියුවාම විශාල ශක්තියක්, විශාල වීර්යයක් මොකද අවශ්‍ය කරන්නේ. ඉන්නේ වෙලාවේදී පුළුවන් තරම් කියනවා එවැනි වීර්ය කරන පිරිසක් මැද ඉඳගෙන වැටෙන්නේ නැතුව අතහරින්න නැතුව වැටුනත් නැගිටින මට්ටමේ හිටියොත් ඒ පුද්ගලයාට මේක යොදන ශක්ති ප්‍රමාණයට ප්‍රතිඵලදායකකක් බව නොබෝ කලකින් වැටහෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ නම් මේ ගත්ත ගැම්ම ඉදිරියට ගෙනියන එක ඉතර අමාරු නෑ. අන්තිමට කියලා පැමිණෙන වෙලාව එනකොට මුදුන්පත් වෙන වෙලාව එනකොට සම්පූර්ණ කිසියම් වීර්යකින් තොරව ඉබේම තමයි වැඩේ සිද්ධ වෙන්නේ. ආරම්භයේදී නම් විශාල ශක්තියක් එනවා. ඒක පිළිබඳව උපමා කරන්නේ අන්දට රොකට් එකක් යන්න යනකොට ඒ රොකට් එක අඩි 200 300ක් විතර උසයි. ඒක ඊයේ පොළවෙන් නැගිට්ටෝලා ඇතැම් 6ක් විතර යනකොට මුළු ගමනටම යන ඉන්ධන වලින් 85ක් පිච්චෙනවායි කියලා කියනවා. මේ බරපතල රොකට් එක 76ක් උස්සන් කරනවා. හඳට ගිහිල්ලා එන ගමනේ අවශ්‍ය කරන ඉන්ධන වලින් 85ක් පිච්චෙනවායි කියනවා. මේක 76ක් උඩට උස්සන්. ඒකට ඇති කරන පිපුරුම කොච්චර භයානකද කියලා කියනවනම් කැමරාකාරයෙකුටවත් මේ කිලෝමීටරක් තරම් දුරට යන්න දෙන්නේ ගිනිදළු විතරක් මීටර් 300ක් පයින්. ඒ රොකට් එකේ ඉඳගෙන ඉන්න අයට භූමි කම්පාවකට වැඩිය ලොකු කම්පනයක් ඇති ඒ ඉන්න පොළවත් දෙදරනවා. එහෙම කරලා තමයි විශාල ගැම්මක් අරගෙන මේක කෙලින්ම 100ට අංශක 90ක කෝණයකින් කෙලින්ම උඩට විදිනවා. පහස්කුරක් උඩට විදිනා වගේ ඒක හැතැම්ම 6 යනකොට 185ක් දෙල්ලිවර වෙනවා. ඊට පස්සේ ඒක හරහා වැටෙනවා. හරහා වැටලා පොළවේ කක්ෂගත වුණාට පස්සේ බොහෝම අඩු තෙල් ටිකක් තමයි ඕන කරන්නේ අධි වේගයක් ගන්නවා තප්පරයට හැතැම්ම 6ක වේගයක් අතර පස්සේ පැයකට සතුන් 25000ක වේගයක් ගත්තට පස්සේ ඒක ඊට පස්සේ ඉබේ කරකවෙන්න පටන් ගන්නවා ඒ වගේ තමයි යෝගාවචර ඉස්සල්ලාම තමන්ගේ නෑදෑ පිරිසෙන් වෙන වෙන වෙලාව එනකොට තමන් හම්බ කරපු වස්තු සේරම අතහැරලා මේ අතහරින වෙලාව එනකොට මහ පොළොව සහලවන. Tamange ruci arjikan සේරම හෙල්ලුම් කරනවා. බලන්න ඉන්න මිනිස්සු අඬා වැටෙනවා. Tamanටත් ඇඬෙනවා. කරන්න දෙයක් නැහැ ඉතින් අර වීරකමට කරබනී ඉන්නවා. ඊට පස්සේ අර නෑදෑයින්ට සෑහෙන දුරක් ඈතින් අර කාම වස්තුන් ටිකක් ඈතින් ඔය කරකැවි කරකැවි ඉන්නකොට තාම මේ නිවනක් ලැබලවත් ධ්‍යානයක් ලැබලවත් මොනම දෙයක් නැහැ. ඉන්නකොට සෑහෙන වේගයක් අවශ්‍ය කරනවා. නමුත් ඒක ගීගේ අතාරන වෙලාව තරම් අමාරුයි. හැබැයි ඉතින් අර ලැබිච්ච සිවුරකින් ලැබිච්ච බින්දපාතකින් ලැබිච්ච සීනාසනකින් ලැබිච්ච බෙහෙතකින් ජීවත් වෙන්න හදනකොට අර තිබුණු දේවල් නැති වුණාට නිරාමිෂ සුඛයක් එනවා. මම දැන් ලද දෙයින් යැපෙන්නේ මට මේ කවුරු හරි දෙන දාණයෙන් යැපෙන්නේ කියලා සතුටක් තියෙනවා. නමුත් ලේසි නෑ. ඒක ලේසි නෑ. දැන් මේ ගිහි තවත් සතක භාවනා කරන්න ආවට පස්සේ සෑහෙන දුරට අපිට සිද්ධ වෙනවා මේ තියෙන දේවල් වලින් යැපෙන මේක මේ පොදු අම්බලමක් වගේ කියන දෙයක්. අපි හංගන්නා වගේ මේක දවස් හතක් හිටියා ගියා. ඊගාවට අපේ හංගන්න ටික ආවා ඒකත් ගියා. මේක මේ සුඛෝභෝගී කුමාර සප කුමරි සප දෙන තනක් නෙවෙයි. මේක නමුත් අර ඉස්ලාම ආව දවස් විතර වගේ අමාරුවක් නැහැ. ඒ වගේ තමයි මේ වීඩියෝ පටන් ගන්නකොට විශාල ශක්තියක් විශාල මේ බිල්ලක් ඉල්ලනවා වගේ තමයි. ඊට පස්සේ අර පොළවේ කක්ෂය වටේ කරකැවි කරකැවි ඉන්නකොට ඉඳලා තමයි යා කීඳු කරන්නේ කොතනදීද හඳට යන්නේ කියලා. මහපොළොත් එක්ක සම්බන්ධකම් පවත්තලා ඊට පස්සේ රොකට් එකක් පත්තු කරපුවාම අපි ගුරුත්වාකර්ෂණයෙන් අයින් වෙලා තියෙන්නේ යොමු කරපු දිහාට රොකට් එක යනවා. අර පොළවේ වගේ තද ඝර්ෂණයක්. මොකක්ද? ඊට පස්සේ හඳට ගියාට පස්සේ බස්සන්ද තාමත්ම අඩු ඉන්ධන ප්‍රමාණය තමයි යන්නේ. ඒ වගේ යෝග ජීවිතයේ මුල් හරිය ඉතාමත් අමාරුයි. ඊගාවට ටිකක් අමාරු තනක් වෙනවා ඊගාවට ලේසි තනක්. නමුත් උබ්බඩයක් කම්මැලියා මගට ගිහිල්ලා ආපහු එනවා. ආවට පස්සේ ආයසරයක් ඉතින් අර මුල දවසේ වගේම තොවිල් නටන්න ඕනේ ආයසරයක් කරාවා. ඒක නිසා කියනවා කම්මැලියා දහස් සැර මැරෙනවා කියලා. වීරවන්තයා එක සැරේ මැරෙන්නේ ඒක සැරේ ඉවරයි. ඒක නිසා වීර්ය චෛසිකේ ගන්නවනම් අපිට කරන්න තියෙන්නේ අපි මේ ගත්ත ගැම්ම දිගටම පවත්තන. හරියට මන් දෝත්සාහය වෙනකන් කියනවා. ඒත් අතහරින්න නැතුව දිගට ගියාට පස්සේ අර ඉස්සල්ලාම කරපු කැපකිරීමට අපි ඉස්සල්ලාම ගත්ත ගැම්මට නම්බුවක් එනවා. ඒක පාවා දීලා ආයෙ ගියොත් ආයෙ හොදෝත මඩේ දානවා වගේ. නිසා ගිහි ජීවිතේ කරන භාවනාව හොදෝත මඩේ දාන භාවනාවක් කියලා තමයි කියන්නේ. ඒකට කියන්නේ බෝධිලි මගේ ගමන වගේ තමයි. පොදිනුව හයියෙන් දුවන ගිහින් නතර වෙලා ටිකක් ඔළුව හොල්ලෝල්ලා ඉන්නවා කියන්නේ. එසේ ආය පිම්මත් වල ආය ගිහිල්ලා ඔළුව හොල්ලෝල්ලා ඉන්නවා. ආය පිම්මත් වල ආය ඔළුව හොල්ලෝල්ලා ඉන්නවා. ආනේ වගේ ගමනක් තමයි ගිහි වැඩ පිළිවෙල. ඒකේ වුණත් මේ චෛසිකයේ මේ වීර්ය චෛසිකයේ දන්නවනම් Taman ගත්ත ගම අත නෑර දිගට ගෙනියන්න පටන් අරගත්තොත් මේකේ ලොකු විනෝදාංශයක් තියෙනවා. නැවත නැවත හොරෝ තමයි දාන්න දෙයක් නෑ ඉදිරියට යන්න පුළුවන් කතියක් තියෙනවා. ඒ වගේම තමයි අපි යම්ම චිත්තක්ෂණයක භාවනා කරලා මේ ආනාපාන සතිය හෝ බිම්බි මෑකිලි හෝ මේ සක්මන් භාවනාව එක විනාඩි 5ක් 10ක් සමාධියක් ඇති කරගන්න පුරා කැප කරනවා. ඊට පස්සේ විශ්වාසය හිතට ඇති වුණාට පස්සේ සමාධිය නාවත් හිත නරක වෙන බව හැබෑව අනිත් දවසේ ඉච්චරම වෙලා යන්නේ නැතුව පිළියම් කරගන්න පුළුවන් තත්ත්වයක් එනවා. ඒක නැවත නැවත නැවත නැවත කරනකොට වාඩි වෙනකොටම සමාධියේ මට්ටමකුත් තියෙනවා. පුදුම හිතන වෙලා. ඉස්සර අපි විනාඩි 35ක් 40ක් දඟලන්න ඕනේ අරමුණට හිත දාගන්න. නමුත් ඒක පුරුදු කරන පුරුදු කරන යනකොට අරමුණට හිත දාන්න ඇත් දෙක වහනකොටම සමාධියේ මට්ටමක් එනවා. සමහරව ඒකටත් බය වෙනවා. ආන් මේ විදිහට දිගින් දිගට දිගින් දිගට කටයුතු කරනකොට වීර්යචෛසිකේ දන්නවනම් ඒ පුද්ගලයාට පුළුවන් වෙනවා ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් අර පළවෙනි ගත්ත ගැම්ම අත නෑ දිගට ගෙනියන්න ගිනිලා යම් වෙලාවක විපස්සනා ඥාන විශේෂයෙන්ම උද්‍යප්පේ ඥාන මට්ටමින් පට්ටමට එහාට ගියාට පස්සේ තවත් ඇත්තට විස්තර කියනවා නම් භයනාන භංග ඥාන වගේ හරි ගියාට පස්සේ මුන්නවක්ත්ම බාධා නොකර නිකම්ම නිකම් භාවනා මාර්ගය යන්න දෙන එක විතරයි තියෙන්නේ. එතින් තමයි සුම්මයිද කියලා කියන්නේ. එතෙන් දෙනකම් එතෙන් දෙනකම් විශාල වැඩ පිළිවෙලක්. කුඹරක් කරන ගොවියෙක් වුණත් පළවෙනි හීය දෙහිය හානකම් හරියට හරකුන්ට ගහලා ඉතින් පොළොව කඩා ගන්න. තුන්වෙනි සැරේ හාලෙවලන් කලව කරගත්තට පස්සේ ඉතින් ගොවියර තියෙන වී ඇට ටික දාලා ඉතින් වතුර ටිකක් බලගෙන විතරයි. ඉතින් දක්ෂ යෝගාවචරයා අර මුල් ආයෝජනය කෙරුවට පස්සේ වීඩියෝ චයිසිකේ දන්නවනම් ආයෙ වැටෙන්න දෙන්න කියක දිගට පවත්නවනම් එතකොට අර ඉසලා ඉසලා කරපු ආයෝජනයට කරන නම්බුවක් වශයෙන් එන්නේ එන්නේ එන්නේ එන්නේ පහසුකම් එන්න පටන් ගන්නවා. ඉතින් ඒක නොදන්න කෙනා හොදා හොදා මඩේ දාලා ආයෙ මුල් ටිකම කර කර ඉඳලා ඉතින් මේ ආත්මන නිවන් දකින්න බෑ. මේ ගෞතම බුදු සාසනය දැන් උලම් බහැලා තියෙන්නේ. දැන් මේකේ බෑ මෛත්‍රී බුදු සාසනයට තමයි කටයුතු කරන්න ඕන කියලා. අද ඔය ඇහෙන කතාවල් පොඩ්ඩක් අහන්නකෝ මේ මේ බාහිරේ කරන දේවල් ඒ කට්ටියට බැරි නිසා ඒ කට්ටියට උගන්වන්නේ තනික් කට්ටියට මේ දැන් මේ කාලේ කරන්න බෑ දැන් ඉතින් අර පින් දහම් කරගමු නැත්නම් මේ පාරමිතා පුරන වැඩ ටික කරගමු පස්සේ පුළුවන් නිවන් දකින්න කියලා. බුද්ධ ශාසනයේ කිසිම තැනක එහෙම මලකඩ කන ගතියක් නැහැ. පීඩේජයිසිගේ දන්න කෙනාට කිසිම මලකඩ කෑමක් නැහැ. ඒක කහකාල දෙකට කැඩුවා. වගේ බුදුහාමුදුරුත් එක තවත් පුර ජේතවනාරාමයේ අවුරුදු 2551ට ඉස්සර හිටියත් එකයි අද හිටියත් එකයි. හැබැයි ඒ විදිහේ ගැම්මක් ඒ විදිහේ ජවයක් එන්න ආධුනික යෝගාවචරයට එන්නේ සෑහෙන දුරට ගිහිල්ලා අර බාධක රාශියක් ණයගෙන ඉදිරියට ගිය දවසේ තේරෙන පටන් අර ගන්නවා වැරදිච්ච කට්ටියගේ කටළු කතා ඇහුවොත් ආශ්‍රය කරන කට්ටියටත් හිත මල කර ගන්නවා. හරිගිය කෙනෙක්ගේ කතාවක් ඇහුවොත් ගැම්මක් අරගෙන ඉදිරියට යන්න පුළුවන් ශක්තියක්. ඒ නිසා අපි නිතරම ඇසුරු කරන්න ඕනේ. තමන්ට වඩා සතියෙන් සමාධියෙන් වීර්යයෙන් වැඩි යතු කරගන්න. ඉතින් ඒක ලේසි වැඩක් නෙමෙයි. ඒක හොයන්න හරි අමාරුයි. ඒක හොයන්න අමාරු වුණාට ඒක සඳහා තමන් තුළ වැඩෙන වීරියක් තියෙනවා නම් ඉබේම ලැබෙනවා. තමන් ඒකට තමන්ගේ වීර්ය ආයෝජනය කරන්නේ නැතුව මට හොඳ කල්යාණ මිත්‍ර ලැබුණා කියවට හරියන්නේ නැහැ. තමන්ගේ යුතුයකම් ටික කෙරෙන්න ඕන. තමන් නිත්‍යපතා භාවනා කරන්න. හැමදාම ගත්ත වෙලාව අතන අර භාවනා කරනවා නම් දවසක් දෙයක් කරනවත් ආයෙ පිළියම් කරගෙන ඉන්නේ ඉන්නේ ඉන්නේ හරියට පටන් ගන්න. ඒ නිසා වීදියේ මට්ටම් තුනක් තියෙනවා. ආරම්භ ධාතු, නික්කම ධාතු, පරක්කම ධාතු. ආරම්භ ධාතුව හරියට අර හන්දට යන්න පාත්තු කරන ලොන්චින් රොකට් එක වගේ නේද? මුකාක් වීර්ය අවශ්‍යයි. ලොකුට කැපකිරීමක් ඕන. ලොකු සංවිධාන ශක්තියක් ඕන. ඊට පස්සේ තමයි ආරම්භය හිතේ. ඊට පස්සේ තියෙනවා නික්කම ධාතු කියන එකට පරක්කම මේ අග්ගහිත විදිය කියලා කියනවා. මේ ගත්ත ගැම්ම කඩා ගන්න නැතුව ගෙනියන්න. ඒකදී নানা ආකාර බාධක මතුවේ. ඒ සෑම බාධකයකදීම ගත්ත බර බිම නොතබ ගෙනියන ඒ වීරියට ආසන්නම බලපාන්නේ කල්යාණ මිත්‍ර ආශ්‍රය. ජයග්‍රහයි කල්යාණ මිත්‍ර හැඟීමේ යුක්ත මිත්‍ර ඇසුර කරනකොට තමයි තේරෙන පටන් අර ගන්නවා මේක පෙරදුනොත් තමයි වැඩ. ඒ නිසා නොවැටි දිගට යන්න නම් හැකි සංඥාව ඇති දැන් කාලේ හිටින් කියනවා මේ ධනාත්මක චින්තනයේ තියෙන අතු ආශ්‍රය කරනවා. ඒ සයි සර්වචනාංශේ කර්ණීමත සූත්‍රේ කර්ණී. කියන්නේ කර්ණීමත සූත්‍රය කියලා සක්කෝ කියන වචනේ තමයි දීලා තියෙන්නේ. කරණීයමත්ත කුසලේන යන්තං සන්තං පදං අභිගමෙච්ච සක්කෝ සක්කෝ කියන අපි නිස්සරණවනේ කියන්නේ හැකි සංඥාව නැති බැරි සංඥාව නෙවෙයි ඇති හැකි සංඥාව ඉතින් මේ ඇති හැකි සංඥාව නැත්තම් ඒ පුද්ගලට පේන්නේ මේක මේ කාලේ කරන්නේ නමුත් ඇති ඇති සංඥාව ඇති පිළිසක් ඇතුළට ගියාට පස්සේ ඉබේම Tamante ශක්තියට පටන් ගන්නවා. ඒකේ නා පග්ගහිත විදිය නැත්තම් මේ නික්කම ධාතු කියන එක හරියට පොළවෙන් විදපු රොකට් එක ඒ කක්ෂයේ කරකැවි කරකැවි තියෙනා වගේ නියම නැකත එනකන් නියම යෝගේ එනකන් ඒ සම් ඡායන දුරකින් ගත කරනවා. අන්තිමට තමයි පරක්කම ධාතු නැත්තම් පරිපූර්ණ විදිය කියලා අවසානයේ ඒ අපි කියමු මේ රට හරහා දිවෙන තරංගයක් කියලා. නැත්නම් පිටණිය කොටේ රවුම් 15ක් විතර දුවනවායි කියලා. ඉතින් රවුම් 7-8 යනකොට දින්නන කෙනා කවුද කියලා තේරෙනවා. පරදින කට්ටිය තරංගෙන් අයින් වෙනවා. නමුත්තර දිනන කෙනාට සෑහෙන පිරිසක් ඇවිල්ලා අභියෝගය දෙනවා. එතකොට හොඳටම මහන්සි. අයින් 7-8 දුවලා හොඳටම මහන්සි. නමුත් ඒ අන්තිම දිනන කෙනාට තව රවුමක් යන්න තියෙන්නේ කියනකොට කොඩියක් වනවන ගතියක් තියෙනවා. තව රවුමයි ඔබට තියෙන ඊට පස්සේ ජය කණුව එනවයි කිව්වට පස්සේ අර අන්තිම කොඩිය දැක්කට පස්සේ දිනන කෙනාට විශාල ගැම්මක් එනවා දැන් නම් දැන් අශ්වසිල්ලක් තියෙන්නේ අර ඇඟේ නැති කායික නැති පුදුමාකාර චෛසික වීර්යයක් එන්න පටන් අරගන්නවා මට දැන් තියෙන්නේ කරවුමයි අනිත් වගේ මේ වැඩේ ඉවර වේගෙන එනකොටත් පුදුමාකාර බැටරියක් charge වෙනවා වගේ පුදුම ගැම්මක් එන්න පටන් අර ගන්නවා අර තමයි ළඟ තියෙන බැරි ගතිය, කම්මැලි ගතිය, කුසීත ගතිය නැතු ඉදිරියට යනවා. ඒකට කියන්නේ පරිපූර්ණ විදිය. වැඩේ ඉවර කරන විදිය. එහෙම නැත්නම් මේ පරක්කම ධාතු කියලා පරාක්‍රම වීර්යයක් එන්න පටන් ගන්නවා. ඉතින් ඒ සරුවචන් වහන්සේ කිසිම ගුරුවරයෙක් නැතුව කිසිම සිව්පස දායකයෙක් නැතුව කිසිම භාවනා ක්‍රමයක් නැතුව උන්වහන්සේ ඒක කරලයි අපට මේ කියන්නේ මම උඹලට ක්‍රමෙත් කියලා දීලා තියෙනවා. උඹලට භාවනා කරන කණ්ඩ බොණ්ඩ දෙන්නටත් ඉන්නවා. භාවනා මධ්‍යස්ථානක් තියෙනවා. සා මට තරම් අමාරු නෑ. උත්සාහ කරන්න. ඒක නොකරනවා නම් එවැනි වීර්යයක් නැත්තම් මේ සූත්‍රයේදී තියෙනවා අනාතයි. අරඹනලද වීර්යයද කියන අනාතයි. ඒ පුද්ගලයාට මේ ලෝක සම්පත්ති වල සියලුම දේ ලැබුණත් මරණයෙන් එහාට මොනවා වෙයිද කියලා කියන්න. වීර්යවන්තය සමහරට අපායට යන්න ඉඩ තියෙනවා. නමුත් අපායට ගියත් යම රජුරුවත් බයයි. යම රජුරුව උනත් බයයි වීර්යවන්තයා. ඒක නිසා වීර්ය වඩ아가න නරක තැනකට ගියත් කවදාකවත් අහසයක්. ඒක මේ මේ නිවන් දකින්නම නෙවෙයි ඕනම ශිල්පයකට අවශ්‍යයි. ඕනම මේ හැකියාවක් ලබා ගන්න වීර්ය අවශ්‍යයි. ඒ නිසා සරුවචාන්සේ සඳහන් කරනවා විද්‍යවතෝ නම් පාන කිම් නාමන සීච්ඡති කියලා. මහනි වීර්යවන්තයාට විද ගන්න බැරි විදගෙන යන බැරි තැනක් නැහැ ඕනම දෙයක් විදින්න පුළුවන් නමුත් සදාකත් කියන අමාරුයි මේ විපස්සනා යෝගාවචරයේ විතර දක්ෂ විදමන්කාරයෙක් මුළු ලෝකෙම ඒ බුදුන් මට උගන්වපු ස්වාමීන් වහන්සේ කියනවා මට සාමාන්‍ය වයසේනකොට කල්පනා වුණාලු මේ ලෝකේ රස්සාවල් දෙකයි තියෙන්නේ. එකක් කෙලින්ම යුද බිමට ගිහිලා සටන් කරන එක දෙක විපස්සනා භාවනා. අනිත් සේරම කොන්දපන් නැති දසාවයි. අනිත් සේරගෙම තියෙන්නේ වැනවි. කියන්නේ කෙලින් කන්නේ නැහැ. බාගෙට කන වැඩ තියෙනවා. කරනවා නම් ගණින් තුවක්කෝ ඌටත් දීවන් තුවක්කෝ කුයිසරුණතු මම ඉසරුණත් මම යුද්ධ බිමේ සටයි. දෙක කෙලස් එක කරන යුද ප්‍රකාශනය කෙලස් තිනුවොත් මම පරාදයි මන් දිනුවොත් කෙලස් පරාදයි. ඉතින් ඒ කිව්වා මේ දෙකෙන් මේ යුද පිටියේ සටන මනුෂ්‍ය ඝාතනයෙන් කෙලවරෙන නිසා මම විපස්සනා යෝගාවචර කියනවා. බුදුජාන විශ්ේ කියන්නේ කොහොමද? මහණී සටන් බිමේ 1000ක් දිනනට වැඩිය හොඳයි Taman Taman දිනා ගන්න. ඉතින් අපි මේ යෙදිලා ඉන්නේ මේ යුද ප්‍රේමේ රණවීරුවන්ගේ වැඩ පිළිවෙලට වැඩි බොහෝමත්ම බරපතල වැඩක්. ඒක අපි දන්නේ නැත්තම් අපි වෙන්නේ අපි චරිචුරු ගන්න පටන් ගනී. අපි කඩා වැටෙන්න පටන් අරගත්තොත් තව අසරණ තමයි. සසරණ වෙන්නේ. සර්වඥයන් සඳහන් කරනවා යෝචේ වස සතං ජීවේ කුචීතෝ හීන විරියෝ. ඒකාහං ජීවිතං තේයෝ විරියමාරභතෝ දල්කා. මහන්නේ මේ කුසීතකම සහිතව අවුරුදු 100ක් ජීවත් වෙනවට වැඩිය හොඳයි. වීරිය කියන චෛසිකේ දැනගෙන උත්සාහ කරමින් කරන එක දවසක්. වීර්යවන්තව ගත කරන එක දවසක් වටිනවට කියලා උන්වහන්සේ දේශනා කළා තියෙනවා මොකද එහෙම එහෙම සතම් පාට නොකිය එහෙම දියුණුවටපත් නොකරගෙන මේ අසරණ භාවයෙන් සසන භාවයට එන්න බෑ වීර්ය කියන්නේ අතුලත චෛතසිකය ඒ චෛතසිකේ දියුණු කරගත්තේ නැත්නම් අපි රක්ෂණ සංස්ථාවල සල්ලි දැම්ම බැංකුවල සල්ලි තිබ්බත් එනතම් වටකොට තාප්ප හදාගෙන ආරක්ෂක සේපළු හිටියා මේ කෙලෙස් සතුරට මොකක්ද ප්‍රශ්නේ ඕනම වෙලාවක කෙලස් හිතට එන්න පුළුවන්. මරණ මොහොතදී වැඩේ තීන්දුව වෙන්නේ කෙලස් මතින් විතරයි. එතකන් තමයි මේ ඔක්කොම අනික් කාලවට්ටම්. මොකද වීර්යවන්තයා මරණේ කල්ලාතු මතට අරගෙන පරීක්ෂා කරලා ඒ මතිමුත් ධෛර්යයක් ඇති කරගෙන එන්න තියෙන අකුසල් ගැන අකුසල් නැති වෙලාවල් ගැන කල යුතු පින් ගැන කරගත්ත පින දිනු කර ගැනීම පිළිබඳව දිගට කටයුතු කරනකොට සාමාන්‍යයෙන් කියන්න පුළුවන් වීර්යවන්තයා විතරයි ජීවත් වෙන්නේ. අනිකත් ජීවත් වෙන්න තාතමන. අනිකත් ජීවත් වෙන්න උත්සාහ කරනවා. හැබැයි අනිවාර්යයෙන්ම පරාදකින් කෙලවෙනවා. වීර්යවන්ත පරදින්න ඉඩ තියෙනවා. නමුත් උත්සාහයක් කරපු කෙනා. ඒ නිසා බුද්ධ ශාසනයේ පුදුමාකාර වටිනාකමක් දීලා තියෙනවා. රහත් නොවුනත් ඒ කෙලෙස් දුරු කිරීම සඳහා කටයුතු කරනවා. ඉතින් ඒක සඳහා නිකමට හිතන්න ඒ වීර්යයිසිකේ අඳුරගත්ත කෙනා කුල ભેදේ ප්‍රශ්නයක් හිතීද කියලා. ඉෂ්ටි පුරුත ભેදේ ප්‍රශ්නයක් හිතීද කියලා. පැවිදි උපවිදි වෙනවයි කියලා ප්‍රශ්නයක් තියෙද කියලා මොනම ප්‍රශ්නයක් නැහැ. හැබැයි එකක් තියෙනවා මනුස්සකම අවශ්‍යයි. ඕනෙම මිනිසෙකුට යන්න පුළුවන් ඉහළම කෙලවරට යන්න පුළුවන් මේ වීර්යයිසිකේ අඳුර. නිසා අපි යම් හේතුවක් නිසා අද වැටිලා ඉන්නවනම් යම් හේතුවක් නිසා අපි චරිචුරු ගන්නවා නම් පරාජිතන වෙන මොකක්වත් නිසා නෙවෙයි අපි මේ අවදි කරගත්ත නැති වීර්යචෛසිකේ නිසා. වීර්යචෛසිකේ තියෙනවා නම් ඒක ආසන්න කාරණා වශයෙන් ඊගාවට නැගිටින්නේ සතිය. සද්ධා, වීරිය, සති, සමාධි, ප්‍රඥා කියලා තමයි පළගස්සන්නේ. වීර්ය ඇති කෙනාට සද්ධාව ඇති වෙනවා. වීර්ය ඇති කරන්න භාවනා කරන යෝගාවචරයට ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි පරියන්කයට කලින් සක්මන් කිරීම. එතනින් තමයි වීර්ය චෛසිකේ කාර් එක බැටරිය charge වෙනවා වගේ charge කරන්නේ. පරියන්කේද ගියාට පස්සේ මෙනේ කිව්වා. ඒ ක්‍රම දෙක විතරයි යෝගාවචරයට තියෙන්නේ. ඒ නිසා හැම වෙලාවෙදී මතක තියාගන්න ඕන වීර්යයට අවස්ථාව. <clears throat> කුසීතකමට අවස්ථාව නොදී වීර්යයට අවස්ථාව දීම පිටස කවදාකවත් නරකයි. මානසිකාරය පවත්තන්න මන සක්මන්ට භාවනාවට නොගියේ. පරියන්කේට යන්න නරකයි සක්මන් නොකර. අවස්ථාවක් ගන්න එපා. හැම වෙලාවෙම සක්මන් කරන්න. සක්මන් කරලා කොච්චර දක්ෂ වුණත් අරමුණ මෙනෙහි කිරීම බාලාංශ වැඩක් කියලා හිතන්න. මෙනෙහි කිරීමේ යන්ත්‍රය මෙනෙහි කිරීමේ ක්‍රමය මෙනෙහි කිරීමේ ශිල්පේ පුංචි කළ සලකන්න ඕන. ඒක දෙකේ පන්ති ළමයිගේ වැඩක් කියලා හිතන්න ගියොත් කොයි වෙලාවෙ කෙලෙස් හටපත් කරයිද? ඒ නිසා හැකි සෑම වෙලාවකම ප්‍රයෝජන ගැනීම පිණිස මෙනෙහි කිරීමත් ඉගෙන ගන්න ඕනේ. ඒකට අවශ්‍ය කරන ශක්තිය ලබා ගැනීම සඳහා සක්මන් භාවනා කරනවා නම් මේ පුංචි පුංචි ටික ටිකෙන් ඇති කරන යන මේ වීර්ය නිසා සංසාර සාගරයක් පුරා සංසාරයක් පුරා එකතු කරනවා මේ මෝහ පටල එක චිත්තක්ෂණයක අපට උදාහරණයක් විදිහට කියනවා නම් අපේ හිතේ භාවනා කරන වෙලාවේදී හිතේ ආස්වාසයක් ඇති වෙනවාදී ආස්වාසේ දන්නවනම් කවදාකවත් ඒ හිතේ රාගය. මේ ආස්වාසේ මට වේවා කියලා රාගයක් එන්නේ නැහැ. ප්‍රසවාසයේ නැත්නම් ආස්වාසේ දන්නවනම් මේක මට නොවේවා කියලා තරහක් එන්නේ. ඒකෙන් මේක ආස්වාසේ දෝ ප්‍රසවාසේ දෝ කියලා කලකොල භාවිකුත් නැහැ මොහෙත් නැහැ. මේක තමයි මොහ පටලකපට. සා එක චිත්තක්ෂණයක් අරමුණට මුණ දාලා තියෙනවා කියලා කියන්නේ සංසාරයක් පුරාගෙන ආපු මොහ පටලකපට. ඒ සඳහායි අපිට වීර්ය අවශ්‍ය කරන්නේ. ඒ නිසා අපි මේ දැනට කරගෙන යනකොට උනත් ටික ටික හෝ වේවා අරමුණට මුණ දාන්න පුළුවන් නම් ඒක එසේ මෙසේ සතුටක් කියලා හිතන්න අරකයි. එසේ මෙසේ ජයග්‍රහණයක් කියලා හිතන්න අරකයි. ඒක විශාල ජයග්‍රහණයක් කියලා හිතාගෙන මේ දේ මට කරලා දෙන්න පුළුවන් ලෝකේ කවුරක්වත් නැහැ. මේ දේ නොකර මම මොන දේ කරුවත් අසරණයි මේ දේෙන් පමණයි නාත කරන ධර්මයක් බාටපත් වෙන්නේ කියලා දවසේ ඒ අරමුණට මුණ දාලා ගත කරන චිත්තක්ෂණ වැඩි කිරීමට ගන්නා උත්සාහය තමයි යෝගාවචරය කියලා කියන්නේ ආරම්භයේ දින අර කිව්වා වගේ පරියන්කට ගිහිලා සක්මනට ගිහිල්ලා භවන මධ්‍යස්ථානවලට ගිහිල්ලා මේක පුරුදු කර ගන්න ඕනේ. නමුත් හොඳට පුරුදු කරාට පස්සේ එදින්දා ජීවිතයේදී වේවා සාමාන්‍ය ගත කරනකොට වේවා තමන්ගේ අරමුණත් එක්ක ගත කරන චිත්තක්ෂණ වැඩි කර ගැනීම සඳහා මේ සුදු රෙද්දක් සිල් රෙද්දක් කරන බාපණයක් උතුරු කලුවක් දාන්න ඕන කමන්නේ. අරණ්‍යගත වෙලා පැවිදි වෙන්නම කියලා ඕනකමකුත් නැහැ. ශිල්පේ දන්නවනම් ඊට පස්සේ ඕනම වෙලාවක වැඩ ගන්න. එදා ඉඳලා අපේ ජීවිතේ එන්නේ එන්නේ නූලක් අරගෙන මල් මාලයකට මල් ලමුනන්නා වාගේ ගත වෙන ගත වෙන චිත්තක්ෂණය පාස මල් මාලේ වැඩෙන්න පටන් ගන්නවා. එදාට අපිට මේ සාහසනිය අපි කෙරුවා සාහසයෙන් අපි වැඩගත්තා කියලා සතුටු වෙනවා. නිසා අපි මේ සාහසනේ අනාත සාහසනයක් තියෙදි අනාත තත්ත්වයටපත් නොවි සාහසනයෙන් නාත කරන බවටපත් කරලා ඒ විතරක් නෙවෙයි අපි ළඟට ආපු ශාසනය අපි ශක්ති ප්‍රමාණයෙන් තව තනවා වඩාන කටයුතු කරන්න සෑම කෙනෙක්ම මේ වීර්ය චෛසිකය පිළිබඳ දෙසරයක් කල්පනා කරන්න ඕනේ. නමුත් තුඟාකද බණ උගන්වන්න හදනවා මේ කෙටි ක්‍රම වලින් නිවන් දකින්න. ඉක්මන් ක්‍රම වලින් නිවන් වැඩි තටමන් නැතුව නිවන් දකින්න. කරුවචන්සේ ඒකට තමයි සඳහන් කරන්නේ. දුරක්ඛාතං දුරක්ඛාත ධම්ම විනය භික්කවේ කුසීතෝ සුඛ සුඛං විරතිය. වැරදියට පතවාගත්ත ශාසනය වල විතරයි මහණෙනි මේ බුබ්බඩේව කම්මැලියෝ සැප විඳි. යැත්තු සැප විඳින මේ ටික කාලයකට විතර. නමුත් නියම විදිහට දේශනා කරන සවක්කාත ධර්ම විනයේ කුසීතයා කම් දුකසේ ජීවත් වෙනවා. වීරවන්තයා වචන සැපකේ ජීවත්. ඒ නිසා අපි උත්සාහ කරනවා. අපි මේ දවස් හතක් අටක් ඉඳලා ගන්න මේ ගැම්ම මුන්නම විජයකින්වත් නැවත බිම නොතබා මේකෙදිත් යන්න පුළුවන් උත්තරීම වීර්ය ශක්තියට ගිහිල්ලා කෙලස් කියන්නේ මොනවද කියලා හොඳට දැනගෙන මේ ගත්ත කම්ම පිළිම තබ ඒක පරිපූර්ණ වීර්යයක් වඩපත් කිරීමෙන් අවසාන කෙලස් සතුන් ජය ගන්න සීල දනාටම මේ ධර්ම කොටාසත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවයි අදට නියමිත ධර්ම දේශනාව මෙතන නැවත කරනවා සීල දනාටම සනසීමු දා වේවා කායික වීර්ය චෛසික වීර්ය කියලා දෙකක් තියෙනවා. ඒකේ චෛසික වීර්ය අපි දන්නේ නැහැ. කායික වීර්ය යොදවපමණට තමයි තමන්ගේ චෛසික වීර්ය පිළිබඳව හැකියාව තමන්ව තේරෙන්නේ. ඒ මුලින් මුලින් කායික වීර්ය විතරයි එන්නේ. යොදාන දාන ගියාට පස්සේ දැන් ඕනම ශිල්පයක් අපි කරන්න පටන් අර ගන්නකොට ඒකට කරන්න තියෙන ඔක්කොම පහඳලා පටන් ගත්තාම පස්සේ ෂෝට්කට් සව් වෙනවනේ. ඕනම ශිල්පයක තියෙනවනේ. ඒක පටන් ගන්න තැන හොඳයි. පටන් ගන්නකොට ෂෝට් කට්ස් ඕනේ පටන් ගන්නකොට කරන්න තියෙන සම්පූර්ණ පරිචය ලබා ගන්න. කරන කරන යනකොට කෙටි ක්‍රම අහුවෙන්න පටන් ගන්නවා. ඒක චෛසික වීදී. එතකොට අනිත් එකේ ඉන්නේ ස්කිල්. ඒක ඒකට කියන්නේ මේ එක්ස්පීරියන්ස් එකේ. එක්ස්පීරියන්ස් එකෙන් ඒ ගොඩ දෙන මේ හොඳ හොඳ කියමන් තියෙනවා මට මතක් වෙන්නේ නැහැ. ඒ මෝඩ මිනිස්සයා තටමනකොට දැන් ඝන දෙවියෝ දුණු මේ මුහුද වටේ දුවනවායි කියලා මොකක්ද කිව්වේ? දුණු කොල් කට්ට වටේ දුවලා ආවා. ඉතින් එතකොට ටැග් දිනනවා. දැන් මේ පූජා කරලා මොනවද බලාපොරොත්තු වෙන්නේ? අම්මට එපා. එනේ අපි ප්‍රාර්ථනා කරමු සියලු දෙනාටම සත්‍ය අවබෝධය පිණිස වේවා කියලා. අටපිරිකර දීලා හැබැයි මේ ගිහිසක මොකක්වත් නැහැ මහානකම තමයි හම්බෙන්නේ. මේක තියෙන්නේ කිසිම ගිහියෙකුට ඇති වැඩක් ඇති දෙයක් නැහැ. හොරකම් කරන්නේ බාරයින කියලා යන්නේ මේ. හොරකම් කරලා ගන්න දෙයක් නැහැ. තියෙන පැවිද්ද විතරයි. ඒ නිසා පූජා කරන කට්ටිය පරිසම් වෙන්න. මේ විදියේ තවත් වීර්ය කරන්න වෙයි මට. ගම්මිකයේ පස්තරදී ඊළඟ විරිය එන ඒක ඇයි එහෙම ඒකෙත් තියෙන්නේ මේ සති ධම්මවිජේ විරිය. ඊට පස්සේ පීතිපස්සද්දි සමාධි උපේක්ඛා. එතන ධම්මවිජේ ආසන කාරණා වශයෙන් පෙන්නලා දීලා තියෙනවා වීර්යයට. සතියෙන් ධම්මවිජයෙන් වීර්යයට. ඉන්ද්‍රිය ධර්ම වල තියෙන්නේ සතියෙන් කෙලිම වීර්යයට. දැන් උතර ධම්මවිජේ සතිය ධම්මවිජේ කියන්නේ සංකල්පීය වශයෙන් හොරටා ගතිය. සතිය කියන එක ඇත්තටම ධම්ම විචේ නම් දක්කලා තියෙන්නේ සංකප්ප සම්මා සංකප්ප කියලා මේ මාර්ගාංග වල දක්වලා තියෙන සංකල්ප වශයෙන් අපි ඇත්තටම ධම්ම විචේ හරිනම් යාගේ මතුවෙන හැම සංකල්පයක්ම ධාර්මික වෙනවා. ධර්ම විචේ වැරදි නම් තමන්ගේ විචක්ෂණ බුද්ධිය වැරදි නම් මතුවෙන සෑම සංකල්පයක්ම ඒ කියන්නේ වැරදිච්ච මේ තෙල් පාංකඩයක් වතුර පහරක එබලා තිබ්බොත් තෙල් පාංකඩේ වතුර තියෙනකන් වතුරේ තෙල් මායමක් කියලා. ඒ වගේ වැරදි සංකල්පයෙන් පටන් අරගත්තොත් ධම්ම විචයක් පටන් ගත්තොත් ඒ පුද්ගලගේ කාය කර්ම, ක්‍රියා කර්ම, වචී කර්ම තේරම කෙලසෙනවා. ඉතින් ඒක හරි ගස්ස ගන්නවා කියන එක සතියෙම කෙරෙනවා. ඒ කියන්නේ Taman හිතා ගන්න ඕනේ මම හැදෙන්න ඕනේ කියන මිසක් මේ අනුන්ට මවාපෑමකටවත් වැරදි දකින්න එක වැරද්දක්වත් කියන එක නෙමෙයි. අනේ මැරෙන්නේ ඉස්සෙල්ලා මගේ තියෙන අඩුපාඩු ටික මට දකින්න ලැබේවා කියන තමයි අපි මේ යෝගාවචරයේ වශයෙන් අපි පනව ගන්න තියෙන්නේ. අපි එකනට කියන්න තියෙනවා වැඳලා අඳලා කියන්න ඕනේ. මේ මගේ මොකක් හරි වැරද්දක් තියෙනවා නම් මට කියලා දෙන්න. එච්චර තමයි අපි මේ givis ගන්න තියෙන්නේ. ඉතින් ඒක සාමාන්‍යයෙන් ඒ වගේ givis ගත්තේ නැති කෙනෙකුට කෙරුවොත් හිත නරක කරනවා. උඹට මොකක්ද ඇති වෙන්නේ? මගේ වැරද්දක් තිබ්බහම කියලා අපි කන්න තමයි. මේකෙදී ඒක සම්පූර්ණ ආකල්ප වෙනස් කරනවා. මේ ධර්ම විචයක් ඇති කරගන්න ඕනේ. බුදුජානක මේ පිරිසක් අපිට දීලා තියෙන්නේ කන්නාඩියක්. තමන්ගේ මූණ බලන්න කන්නාඩියක්. ඒ පුද්ගලයා දක්වන හැම ආකල්පයකින්ම ඒ පුද්ගලයා දක්වන හැම වචනයකින්ම මගේ ස්වභාවයයි එළිවෙන්නේ කියන එක දැනගත්තොත් අපි එකිනෙකාට කන්නාඩි බවට පත් වෙනවා. නැත්තම් බුදුහාමුදුරුවෝ අද නැහැ. හැබැයි අපි එකිනෙකා සබ්‍රක්මකාරී වෙනකොට බුදුහාමුදුරුවෝගේ කෘත්‍යය එන්න පටන් ගන්නවා. ඒකෝට අපිට ඉබේම සිද්ධ වෙන්න පටන් ගන්නවා බුදු කෙනෙක් කියලා. किती किती Bukan bicara nih? Ini gitu. apa? Orang oh, ඒ කියන එක සංස්කාරඥ ශක්තිය. ඇත්තටම කියනවා නම් පව් දැකීම කියන එක ඇත්තෙන් බත්තොත් තමයි ළඟ තියෙන අඩුපාඩුකම් දැකීම දැක්කොත් එහෙම මේ අවිරුද්ධ ප්‍රතිපදාවක් ඕන කරන්නේ. අවිරුද්ධ ප්‍රතිපදාව කියන්නේ යමක් දැක්කම කඩාපනින්න නැති ගැතියක්. Tamange වැරද්ද දැක්කට ඒක හදන්න ඉක්මන් වෙන්න එපා. ඒ වැරද්දියා පොඩ්ඩක් ඉවසිල්ල බලන ඉන්න ගතියක් ඊවන්ලි සස්පෙන්ඩඩ් ඇටෙන්ෂන් එකක් ඕන නැත්නම් choiceless awareness එකක් ඕන තමන්ගේ වැරද්ද දැක්කට මේක වහා නතර කරන්න යන්න එපා මේ වැරද්ද පොඩ්ඩක් තව බලන්න එහෙම නැති වුණොත් අපි මේක හදන්න පටන් අරගත්තොත් වැරද්ද මොකද්ද කියලා දන්නේ නැතුවයි හදන්න හදන්නේ ඉතින් ඒකෙදී අපිට පොඩි ඉවසීමේ ශක්තියක් ඕන කරන්නේ. වැරද්ද දැන ගැනීම මුලමදාග වශයෙන් හොඳට සාංශුද්ධයෙන් පේනකන් හදන්න ඉක්මන වෙන්න එපා කියලා. වැරද්ද පොඩ්ඩක් වෙන්න අරින්න. ඒ වැරද්ද දකින්න නැතුව ඉක්මන් කරන්න ගියොත් අපි වැරද්ද පිළිබඳව දැන් අපේ අද තියෙන මේ ඔක්කොටම චෝදනා කරන්න පුළුවන් මාත් එකතුව. කිසිම ලෙඩක් එන්නේ ඉස්සෙල්ලා අපි බේත් පටන් ගන්නවා. අපි ලොකු සංසි ඉන්න කාලේ කිව්වේ ලෙඩේ එනකම් පොඩ්ඩක් හිටපන්. මේක නෙවෙයි කිවිසුමක් එනකොටම පැනටින් නෙවෙයි මොනවා හරි එන එන බේතක් ගහලා අන්තිමට දොස්තර ගාවට යනකොට ඊට්‍රොජෙනික් ලෙඩෙන් බේතක් පටන් ගන්න දොස්තර කොහොම යන්නේ මේ ලෙඩේ මොකද්ද කියලා මේ කැස්සද කිඹිස්සද හෙම්බිරිසාද කියලා එන්න ඉස්සලා ගන්න අපි යුනිවර්සිටි එකේ ඉන්නකොට විභාගෙට ඉස්සලා කොහොමඩක්වත් ඇන්ටිබයොටික් සීරීස් එකක් දීලා ලෙඩ නොයීම පිණිස ඒ මුළු කාලෙම අපි තෝන්තු වෙලා ඉන්නේ අර ඒකියකට අපිට හිටපු බැච් මේක් කෙනෙකුට ඇන්ටිබයොටික්ස් කියලා ඌට කවුද මේ කිසි වෙච්චක් තියෙනවා පාඩම් කරන ලයිබ්‍රරියක වහලා මිනිස්සු ගිහිල්ලා උදේ පාන්දර නැගිනකොට මිනිහා දන්නේ නිින්ද කියලා. ඉතින් මේ දක්ෂයෝ මේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ කරන තක తీරුකම්. අපි එක්කිනෙකුට බෑ තාමත්. ලෙඩේ එනකන් ඉන්න බෑ. ඇත්තට ලෙඩේ එච්චර භයානක නෑ. වෛද්‍යවරු අද ඉන්න මේ මේ සෞඛ්‍ය වෛද්‍යතුමා කියනවා වෛද්‍ය මේ එමෙතිතුමා කියනවා මේ මිනිස්සු තමන්ගේ gedara කරගන්න පුළුවන් අධ්‍යක්ෂික කරගෙන අද තියෙන වෛද්‍ය පහසුකම් හොඳටම ඇති ලෙඩුන්න. දැන් මොකද වෙලා තින්නේ? පුංචි ලෙඩක් ආවම ස්පෙෂලිස්ට් කෙනෙක් ගාවට ගිහිල්ලා පොලිමේ ඉඳලා එයා කෙලින්ම ඇඳේ මේක බුක් කරගන්න. ඊට නියම ලෙඩා යනකොට සල්ලි වලින් මොකද වෙලා තියෙන්නේ? කිසිම ලෙඩක් නැති මිනිහෙක් ඇඳ උඩ කිච්චු කරන්න බෑ. එයා ඉහලින් ආපු කෙනෙක්. වෛද්‍ය පහසුකම් වලට මොකද වෙලා තියෙන්නේ. ඒ වගේ අද මේ අපිට තියෙන කිසිම අපිට දෙන කරදරයක් අපිට මොන දෙයකටද ඉඳලා කඩාපයි. මේ කඩා බැනීම නිසා අපේ හැකියාවන් අපේ තියෙන ප්‍රබව සීලම කලවම් වෙලා තියෙනවා. ඒක පොඩ්ඩක් මේ ඔය යකා ඔය කියන තරම් කළු පාට නෑ. පොඩ්ඩක් එන්දා දෙන්නද? එතකොට ඉච්චට ප්‍රශ්නයක් නෑ. කියන්නේ සතියේ ඉඳන් බැලන්ස් කරන්න සමබර කරන්න දුර්වල කිරීමක් නැහැ. ශ්‍රද්ධාව ඕන තරම් තියෙනවා නම් මම කියන්නේ ආකාරෝපී ශ්‍රද්ධාව. මේ ශ්‍රද්ධාව වීර්යයට යොදන්න වීර්යය යොදන්න සතිය. ඒ කරා තුමාස්කර මේ ගුරුවල දෙවි මතේ පිළිගන්නවා. ඒ දෙකේම එච්චර ගැටුමකුත් නැහැ. සමාන්තර ගතියකුත් තියෙනවා. ඒ කියන්නේ සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන්නේ එකින් එකට එකින් එකට තල්ලු කරන ධර්ම ටික. සද්ධාව තියෙනවා නම් වීර්යය කඩා ගන්න තු යන්න පුළුවන්. වීර්යය තියෙනවා නම් සතිය තියෙනවා සතිය තියෙනවා නම් සමාධිය තියෙනවා සමාධිය තියෙනවා ප්‍රඥා. ඒ වගේම තමයි සද්ධාවෙච්චර නැති වුණොත් යම් කෙනෙකුට සතිය තියෙනවා. ඒ පුද්ගලයාට තේරුම් අරගන්න පුළුවන් මම සද්ධාව අඩු ප්‍රඥාව වැඩි කෙනෙක්. එතකොට මට මේ මේ අරකම නැති වුණාට වෙන ක්‍රම තියෙනවා. ඒකම වීර්යයි සමාධියයි දෙක අතර කියන දෙකෙන් මට වීර්ය වැඩි තියෙන සමාධිය අඩුයි. එතකොට සමාධිය වැඩි කරන වීර්ය අඩු කියලා සද්ධා සතියට අහු වුණා නම් එයාට අර මේ සම්ප්‍රදාන කුල ක්‍රමේව නෙවෙයි ෂෝට්කට්ස් දාගෙන යන්න පුළුවන්. ඒක සෙල්ලක්කාරව. ඉතින් මට දැන් වාසි කිරීම සම්පූර්ණ පිළිගන්න නම් මේකද යනවෙන්නේ නැති දෙලි නිකන් සමාජයේ පැති මොළඳ ලන්දයක් වගේ මට හැින්නේ දැන් සමහර ඒ දෙවෙනි දෙවෙනි පළවෙනි ගුරුගේ සමහර මතයක් ඇවිල්ලා තියෙනවා සද්දා වැඩි තිබු මොඩේ ප්‍රඥා වැඩි තිබු කපටි නෝ ඒක හරිද විසුද්ධි මාර්ගයේ ලියලා තිනවා අධික සද්දෝ මන්දපඤ්ඤෝ මන්ද සද්දෝ අධික පඤ්ඤෝ උබේ පුත්තෝ කෛරාති පක්කම් බජන. අධික සද්ධාව තියෙනවනම් එමනස කියන කියන හැමදේම පිළිගන්නවා. පිළිගන්න නිසා එයාගේ තර්ක ඥාන යොදවන්නෙත් නැහැ. මැනලා කෝකද වඩා ඥානවන්ත කියලා බලන්න වෙලාවක් නැහැ. හැමදේම අල්ල. ප්‍රඥාව තිබුණොත් එහෙම සද්ධාව ඕනේ ප්‍රඥාවෙන් යන්න පුළුවන් කියලා සද්ධාව අකමකටා. මේ දෙක එකම ගුණය එකට තුල සමබර වෙන වෙලාවට දෙකම තිබ්බනම් ඒක කෛරාදිකේ කියලා කියනවා. හොඳ බිස්නස් කාර්යයක්. ඌ භාවනාවට එන්නේ නැහැ. ඉතින් ඒ නිසා මේ ධර්මවල තියෙන්නේ මේ විෂම කරලා දීලා තියෙන අපිට. විෂම කරලා දීලා තියෙන එක සමබර කරන්න නම් ඉස්සල්ලාම අපි ළඟ තියෙන විෂමතාවය දක ගන්න මට මේකයි වැඩි මට මේක අපි දෙන්නේ එකම බණක් අහනවා. කොහොමද මම ශ්‍රද්ධාවෙන් අහනවා අනික් කෙනා ප්‍රත්‍යාවෙන් අහනවා. එයාට තේරෙන්නේ වෙන එකක් මම ඉතින් අපි දෙන්න උදේ ඉඳලා හැන්දෑනකම් ගහගන්නවා. එහෙම නෙවෙයි අපිට තේරුම් ගන්න පුළුවන් ඒ අපේ භාජන වල එක එකනාගේ එක එකනාගේ හිල් භාජන තියෙනවා. සමහරේ කට ලොකු භාජන තියෙනවා, බඩ ලොකු භාජන තියෙනවා. එළියෙන් දිබ්බට පස්සේ වැස්ස වෙලාවට එක එක එක එක මට්ටමකට පිරේ. ඉතින් ඒක තේරුම් අරගන්න පුළුවන් සතියෙන් ඉන්නවනේ හරි. ඔයාට එහෙමයි මට මෙහෙමයි කියලා අපිට බාධාවක් නැතුව ඉන්න පුළුවන්. නමුත් අර ලෝකේ තියෙන මතවාදන්නේ මේ කොළමොළ ගමනම නෙතියෙන්නේ. ගත්ත මතේ මොන විදිහින්වත් හෙල්ලන්නේ නැති ගැතියි. එතෙන් එනකොට අර පළවෙනි ක්‍රමය තමයි සාමාන්‍යයෙන් ගැලපෙන්නේ සෛලා සද්ධාවේ වීර්ය වීර්යෙන් සතිය සමාධියෙන් පස්සේ ඒකට ෆූල් ප්‍රූෆ් සිස්ටම් එකක් නෑනේ. සතිය දන්න කෙනාට ෂෝට්කට්ස් වෙනවා. මගේ ගමනේ සිද්ධ වුණේ නම් ප්‍රධාන වශයෙන් සතිය. මගේ මගේ ආධ්‍යාත්මික ගමනේ සිද්ධ වුණේ සතියෙමයි. මොකද මට කවුරු හරි කිව්වනම් ඇත්තටම අපේ ගෙදර හිටපු අන්තිම මොඩයා මම මේ ඉන්නේ මේ ඉහෙළම මේ ඩබල් ප්‍රොමෝෂන් කාර්යය. අපේ ගෙදර ඒ දවස්වල මමයි අන්ලක්කයි දෙන්න තමයි ඉතින් ඔය ගන්නඩුවත් වැඩට යන්න හිටියා. මොඩකම තියෙන කිසිම ප්‍රඥාවක් සද්ධාව කොහොමඩක්වත් කිට්ටු කරන්න බෑ. නමුත් මේ සිද්ධ ආවලෝ කතා කරේ මොනවත් නැතුව කරන ඔබ මොඩේ බව දන්නවනේ ඒක ලොකුම පඬිතකම. ඔබ සද්ධා නැති බව දන්නවනම් හතන්න පුළුවන්. ඒක බලාගන්න. අනේ බලාගෙන බලන්න කියන්නේ මොකද? ඉර්තිපා ඉර්තිපා සමාධි සමාධි ශක්තිය කුසල ඒ කියන්නේ සද්ධාව සද්ධාව කුසල ඡන්දේ දෙකම සද්ධාවේ මේරිච්ච අවස්ථාවේ කුසල ඡන්දේ සමහර වෙලාවෙ ඒකෙම යනවා විමසින් විමසුන් නොවන ධම්මවිචේ සම්බොජ්ජංගේ විමසුන් නොවන සම්මා සංකප්ප ඔක්කොම වැටෙන්නේ මේ මේ ධර්මයේ විමර්ශන බුද්ධිය පැත්ත. නෑ ඒක නෑ ඒ කියන්නේ අපි අර මේ කියන ප්‍රශ්නෙකින් උත්තර දෙන්න පුළුවන් අපිට අපි හතර දිනක් ගත්තොත් එක එකන ඊර්තිපාද ධර්ම වෙනස්. එක එකන ඊර්තිපාද කියලා කියන තමන්ගේ පරමාර්ථය සඳහා යෑමට ඡන්ද ඊර්තිපාදේ චිත්ත ඉද්ධිපාද, විමර්ශන ඉද්ධිපාද, විරිය ඉද්ධිපාද කියලා හතරක් තියෙනවා. ඒක ඉස්සරහට පස්සේ අනිතව ඉබේ පෙළ ගහලා එනවා. වීර්යයෙන් යන කටින් දැන් අපේ සර්වචන්නාංශේ වීර්ය ඉස්සර ප්‍රඥා විශ්ව කරගත්තා කියලා. ඊට පස්සේ මේ වීර්යයෙන් කරන කටින් බුදුරුන්ගේ මේ ඉද්ධිපාද ධර්ම වෙනස්. ඒක එක්කනාගේ ඉත්පත් ධර්ම වෙනස්. එහෙනම් කරන්නේ සීන් එකේකට තමයි. ඒක මතයක් නැහැ ඒක කෙලින්ම අධිකාරම් මහත්තයා කෙලින්ම ප්‍රකාශ කරා. අධිකාරම් මහත්තයා ඉන්න කාලේ එයායින් ඇහුවා ටෙලිවිෂන් එකේ මම හිටියේ නෑ ටෙලිවිෂන් එක වැළුවේ නෑ. එයායින් ඇහුවා සිල් ගන්නද කියලා මම කිව්වා සිල් ගන්නෑ. මොකද මම සිල් කැඩෙන්නේ නෑ. පාරේ යනකොට පාරේ කුණු තිබුණාට මම ගාගත්තේ නැත්නම් මට නාන්න ඕන කමක් නෑ කියලා. ඒක ඉතින් අර මට වාද හැටියට නම් ඉදිරිපත් කරන්න පුළුවන්. හැබැයි එහෙම කියලා රකින්නවා නම් එහෙම සිද්ධ කරගන්න නම් මම කියනවා අගය කළ යුතුයි කියලා. කවුරුහට කියන්න පුළුවන් නම් අද තරුණයෙක් හෝ තරුණියක් මම මයිලඟ පව් සිද්ධ කරෙන්නේ නැහැ මම මගේ වග බලා ගන්නවයි කියලා. ඒක ලොකු ශක්තියක්. ඈ මාර්ගඵලයකට කිට් කරපු නැති කෙනෙක් එහෙම කරන්න පුළුවන්. නෑ ඒ අදිෂ්ඨාන ශක්තියක් තියෙනවා නම් ඒ මනුස්සයා මොකක් හරි ජීවිතේ ගොනුවක් ඇති කෙනෙක් නැත්නම් එහෙම කතා කරන්න බෑනේ. අනිත් ඒ කියපෝ දිහා බලන අනිත් එක්ක කටියට තේරෙනවනේ මෙයා දවල් මිගිල් රාගනියල් වගේ බොරු කියනවාද කියලා මිනිස්සුන්ට හැමදාම බොරු කරන්න බෑනේ යම් කිසෙක් එහෙම අරන් තියෙනවනම් අපි ඒක යම් ප්‍රමාණයට අගය කළ යුතුයි කටට කරන්න පුළුවන් ඈ එවුන්නේ සබ්බ පාපස්ස අකරණම් කියන එක කුසලස උපසම්පදා කියන්නේ සුදුසුකම. ඒ කියන්නේ ඉස්සල්ලාම Tamange ශේෂ්ඨය පිරිසුදු කරගත්තේ නැතුව කුසල් කරන්න හදනවයි කියලා කියන්නේ කිරි කොළමයි කලවම් කරගත්තා කියන්නේ. ඔච්චර කිරි දෙව්වත් ඇති වැඩක් නැහැ ඉස්සලා භාජනේ සුද්ධ කරලා සුද්ධ කරපු භාජනෙන් නම් කිරි වටිනවා. ගොම සහිත භාජනෙ කොච්චර කිරි දෙව්වත්. ගොම කලෙයයි කිරි කලෙයයි ගොම කඳුලයි. ඒක ගෙවුම පව නොකිරීමක්. කුසලාසුපහම් පරේ දෙකක්. ඔව් ඒ දෙකේ ඉස්සරහින් කියන්න ඕනේ මොකද්ද කියන එකයි ප්‍රශ්නේ. ඉස්සර පවුන කලින් ඉස්සර වෙනවා. ඉතියට වැඩක් නෑ කුසල ප්‍රථම පවු නොකර ඉන්නකොට ඉබේම හොදලා නාලා පිරිසිදුච්ච මිනිස්සු ආයේ ජරාව ගා ගන්න කැමති වෙන්නේ නැහැ. ඒක වැඩෙන්න වඩා සුදුසුකම් තියෙන්නේ තමන්ගේ හැකියාවන් දක්ෂතා වඩා ගැනීමට වඩා සුදුසුකම් හම්බෙන්නේ පිරිසුදු හිතක් තියෙන කෙනාට තමයි. ඒක නිසා ඉස්සල්ලා අපි කියන්න ඕනේ ඉස්සරහ කළ යුතු දෙයක්. ඒක ඒක වැඩෙනවා කියන්න පුළුවන් වඩන්නත් ඕන. ඒක ලේසි ගුණා ඉස්සර කරන කරත් පිටිපස්සෙන් තිබ්බාම ලේසි. අවසරයි ස්වාමීන් වහන්සේ නිසංක මහත්මයාගේ කතාවට තවත් කෙනෙකුට කියන්න පුළුවන් තවත් විදියකට පවු මුක්ති දීපම තමයි කුසල් වැඩි වීම කියලා. ඒකත් ඇත්තටම මේ භාවනා ශාස්ත්‍රයේ කෙලවරට ගියාම ඒක ඇත්ත වෙනවා මේ කියන කතාව. නමුත් මුලදී බෑ. නෑ මුලදී පුළුවන් මුලදී වෙලා තියෙන්නේ ඒ මේ අපි කල්ලාලක යමන් ලියන්න ඉස්සලා කල්ලාල සුද්ධ කරගන්න ඕනේ නැත්නම් ලියපු එක උඩ ලිව්වට තේරෙන්නේ. ඒ නිසා මුලින්ම අවශ්‍ය කරලා තියෙන පිරිසිදුකම. නෑ එතෙන්දි එතෙන්දි වැරද්ද වෙලා තියෙන්නේ පවු නොකිරීම මේ නතර වුණොත් තමයි. ඊගාට කුසල් කිරීම කියන වැඩ පිළිවෙල තියෙන බව මතක තියාගන්න. ඒක ගවේෂණය කියන්නේ මගෙත් එක්ක එකපාරක් වුණා. පාකච්චාවක්. මේ සාකච්ඡාවේදී මම මේ මේ විදිහට මම දැක්කේ මම වෙන මොකක්ද සාකච්ඡා කරන්නේ ඔය දන්නේ නැත්නම් මම මම සාකච්ඡා කරන්නේ ඒක දන්නේ කෙනෙක් නෙමෙයි. මම ඒක දන්නේ නැත්නම් මම ඔක්කොම කරන්නේ. ඒ වගේ මම යම්ස්තේ වැරදි කියලා කියනවා. ඒ වැරදි කියන්නේ ගුහාවට ගිහිල්ලා ඇවිල්ලා නෙමෙයි. මම මට කියන්න පුළුවන් මේක වැරදි කියලා. මම ඒක තුන ගිහිල්ලා ආපු. මට කියන්න බෑ. මම ඒක කළ නැත්නම් කොහොමද කියන්නේ? ඒක නිසා මම කියන්නේ මම ඒක නෙවෙයි. ඒක නෙවෙයි. නෑ ඇත්තටම මේ මම නම කිව්වටයි සමා වෙන්න ඕනේ මගේ කියන්නේ මම මට ඕන වෙලා තිබුණේ මං කිව්වේ මම පැවිදි වෙන දවස්වල ඔය ප්‍රසිද්ධ ටෙලිවිෂන් ඩිස්කෂන් එකක් ගිහිල්ලා ඒ මහත්තයා කියලා තිබුණා කතා. ඒකට මහත් එක විවේචනය කරා. විවේචන කරලා කියලා මේ රට්ටුන්න කියනකොට අපි ප්‍රවේශමෙන් කතා කරන්න ඕනේ. ඒකට අපි මේ මහත් එක නම කියන එක මම වටින්නේ මේ වගේ වෙලාවක. නමුත් එimhaට උග මේ මේ ඕවර් එම්ෆසයිස් කරා. උනාට වැඩි අවධානය කතා කරා. මම පවුන කර ඉන්නවා. ඒ නිසා මම සිල් සමාදන් වෙන්න ඕන කමක් නැහැ. අපිට ඒක කරන්න බෑ. සේනාසනයක පන්සිල් හරි අටසිල් හරි ආජීවක ස්ථාන සීලේ හරි ආරක්ෂා කරන එක වෙනයි. ඒක ගේට්ටුවෙන් එහාට ගියාට පස්සේ කියන්නේ සමාජයත් එක්ක ගැටෙනකොට මොනතරම් දුරට ඒක ආරක්ෂා කරගන්න පුළුවන්ද කියන එක. හරි. ඒක තාක්ෂණිකව අහන්න. ඒක ලක්ෂණ වුණත් IC නමුත් එක පැත්තක් තියෙනවා මතකලා දෙන්න තියෙන පව් නොකර සිටීමෙන්ම ඒ කියන්නේ සමාන කුසල් කිරීම කියන තැනකුත් තියෙනවා භාවනා ජීවිතයේ මේ විපස්සනා ජීවිතයේ අන්තිම කෙලවරක්. පව් නොකර සිටීමමයි කුසල් කිරීම කියලා කෙනෙකුට එනවා. නමුත් ආධුනිකයට ඒ වදේ හරියන්නේ ආධුනිකයට තියෙනවා ඒ සඳහා ස්කිල් ඩෙවලොප් කරන්න වෙනවා. ප්‍රශ්න ලියාගමු අපි හිත ධර්ම සාකච්ඡාවට උදේ නෝ උදේ දානට එනවා ඒ ගිහිල්ලා දවල් දාන්න එනවා. ගේ දානේ අරගෙන ගිහිල්ලා හතමාරට ගිහින්. කොළහමාරට නම් කවදද? කොහොම හරි මම හිතනවා මේ භාවනා කරනකොට කරනකොට Taman තුලින්මට ඕක උත්තර හම්බ භාවනා කරන අයට මේ මේ මාතෘකාව බොහොම සජීවී. නිකන් ආධ්‍යාත්මික ජීවිත නැති කෙනාට වගේ නෙමෙයි භාවනා කරනකොට හරියට මේක නිතරම දවසට හත්තර සැරේ විතර කල්පනා වෙන මාතෘකාව. දැන් අපි එහෙමනම් මෙතනින් අපේ ධර්ම දේශනාව ධර්ම සාකච්ඡාව විතරින් අප කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.